ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණ වනේ පැත්තෙන් බලනකොට අපේ 144 වෙනි භාවනා වැඩමුළුටයි සපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට කියන්නේ අද ඉරිදා දවස වෙනකොට මේ භාවනා සඳහා පැමිණිච්ච අය සඳහා නිසරණ වනේ සත්කාර තුනක් කෙරලා තියෙන්න ඕනේ. ඒ තුන වෙලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ වැඩමුළුවට අදාළ නීති පද්ධතිය. විශේෂයෙන්ම අලුතෙන් එන අයට අපි මොන වගේ රාමුවකද මේ වැඩ පිළිවෙල කරන්න දිනචරියාව කොහොමද? කොහොමද අපි යෝගාවචරයෝ මේ එන දාන දිනායකින් වෙන් වෙලා කටයුතු කරන්න කියන එක ඔක්කොම හඳුන්වා දීමක් කරනවා අපේ වැඩමුළු නායකත්වයේ මගේ. දෙවෙනි එක තමයි මෙහි ඉන්න දවස් ටිකේ දිනචරියාව හැටියට වාඩි වෙන්න වෙලාවක් ලැබුණොත් කොහොමද ඒක මානසිකාරයට යොමු කරවන්න නැත්නම් සතිය පිහිටවන්නේ සක්මන සඳහා වේලාව ලැබුණොත් කොහොමද සතිය පිහිටවන්නේ වැඩමුළුවේ සක්මන සාරියංකේ දෙක අමතරව අනික් වේලාවල් ආපුවාම එදිනදා කටයුතු වල සතිය පිහිටවන්නේ කොහොමද කියලා පටිගත කළ දේශනාවක් අහෙන්න දෙනවා ආණ්ඩ සලස්සනවා ඒකට අපි කමඨහන් ධර්ම දේශනාව කියලා කියන එක දෙවෙනි සත්කාරේ තුන්වෙනි එක තමයි සිල් සමාදන් කරන එක. අපේ ස්වාමීන් වහන්සේලා ඉච්චාම අනෙක් සිරුන දෙනා උපෝසත අට්ඨාංග සීල පදනමට ගන්න. ඉතින් අපි ඉදිරියට වැඩ කටයුතු ඔක්කොම කරන්නේ ඔන්න ඔය තුන පදනම් කරගෙන. ඒ නිසා හැම කෙනාම වගේ වැඩමුළුව පවත්වන නීති පද්ධතිය, ආචාර ධර්ම පද්ධතිය දැනගන්න ඕනේ. හැම කෙනෙක්ම මූලික කමඨාන් උපදේශ පිළිබඳව එක සැරයක් හරි අහලා තියෙනවා. කාටද අවශ්‍ය නම් අපිට ඒක නැවතත් අහන්න සලස්සලා දෙන්න පුළුවන් යනකොට ගෙදර ගිනියන්ට එකක් හදලා දෙන්න පුළුවන් තුන්වෙනි එක Taman රකින්න සීලය දැනගන්න ඕනේ යම් කිසි කෙනෙකුට ඒ මූලික වැඩසටහන පවතින ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනම් එහෙම නැත්නම් කමඨහන් ධර්මදේශනාව ඉඳගෙන කොහොමද භාවනා කරන්නේ සක්මන් කරන්නේ කොහොමද එදින්දා වැඩ කියන්නේ කොහොමද කියලා ප්‍රශ්නක් තියෙනවනම් එහෙම නැත්නම් Taman රකින්න ආට සීල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ ඉස්සරහට තියෙන පැයේ ඒව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට ධර්ම සාකච්ඡාවක් කියලා කියනවා මේක. ඒක කරන්නේ ප්‍රයෝජනයක් ඇතුව එකිනෙකා කතා කරන්න යන්න එපා. මේ විවස්ථාවල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් වැඩමුළු සංවිධානයට ආමන්ත්‍රණය කරන මිසක්ක තව කෙනෙක් තව කෙනෙක්ගේ ප්‍රශ්න අහන්නත් එපා. ඒවට උත්තර දෙන්න යන්නත් එපා. එතකොට අපි නීති උල්ලංඝනය කරා වෙනවා. දෙක කමඨහන් පිළිබඳව හෝ ධර්ම සාකච්ඡා පිළිබඳව මුණුමුණු වලට ගිලා කුටු කුටු ගන්න එපා. කිසිම කෙනෙකුට එහෙම බලතලයක් දීලා නැහැ. එතකොට වෙන්නේ නිස්සද්දව ඉන්න කෙනාටත් ඉන්න හම්බ වෙන්නේ මේ අපි මේ කතා කරන ධර්ම සාකච්ඡා කියලා මුළු මුළු වල ධර්ම සාකච්ඡා ඒක අවශ්‍යත් නැහැ. ඒ වගේම Taman රකින්න සීලය බරක් කරගෙන මේ හම්බෙච්ච වටිනා කාලේ නාස්ති කරන්නත් එපා. දන්නේ නැත්නම් සිල්පදේ මොකද්ද කියලා මොකද්ද මේ මේක අරසා වුණා කියන්නේ කොහොමද කැඩෙනවා කියන්නේ මොකද්ද කියලා ඒකත් කුකුසට තියාගන්න බෑ ඒක සාකච්ඡාවට ගන්න. ඒ නිසා අපි මේ පැයේ ඒ මූලික ওই කරුණු තුන පිළිබඳව මෙහෙන් කෙරිච්ච ඒ සත්කාර තුන පිළිබඳව ප්‍රශ්න තියෙනවනේ ඒක එක එකනට ආර්දනා කරනවා. කරුණා කරලා ඊටික මේ ප්‍රසිද්ධ සභාවේ විසඳගන්න. ඊට අමතරව කමඨාන් සුද්ධ කිරීම කියන කාරණාවත් අපි මේකෙදි सिद्ध කරනවා. ඒකෙදි අපි නිස්සරණ වණේ කරන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීම කියන ශීර්ෂයේ යටතේ. මේ ලෝකෙ මෙච්චර මේ විතරයි කරන්නේ. අපි දිනු කෙරුවේ 60 වෙනි රිට්‍රීට් එකේ ඉඳලා දැන් 142ක් ඇවිල්ලා තියෙනවා. දවසින් දවස දවසින් දවස විශාල පිරිසකට එකවැරේ වැඩි කරන්න ඕනේ නිසා අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීමට ගියා. ඉතින් ඒකට ගොඩාක් විරෝධතා ආවා. කෙසේ නමුත් අද වෙනකොට ඒක සම්මුතියක් බාටපත් වෙලා තියෙනවා. මේ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීම නිසා යම් කෙනෙක් කමඨහන් වார்த்தාවක් ලියනවනම් ඒක ලිවිය යුතු ආකාරයක් තියෙනවා. ඒ ටික වැඩමුළු සංවිධානයේ විසින් අපි වැඩමුළු සංවිධානයට දැනුම් දීලා තියෙනවා. වැඩමුළු සංවිධානය විසින් එක එකනට එක්ක පත්‍රිකා මාර්ගයෙන් එහෙම නැත්නම් මතක් කිරීම මාර්ගයෙන් කරනවා. කමඩා ඒකට ඉතින් දවස් දෙකක් යනවා. ඇත්තටම මේ ආධුනිකයන්ට එතකොට දැනගන්න පුළුවන් මේ කමඨාන් සුද්ධ කරනකොට ප්‍රශ්නයක් අහන්න ඕනේ සැකිල්ල මොකද්ද කියලා. ඒක එතකොට අපි මේ කරන මේ වැඩ පිළිවෙල පළවෙනි කියන ධර්ම සාකච්ඡා කියලා මේකට කියනවා පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා. ඊට අමතරව අද අවස 5ට අපි මේ වැඩමුළු සඳහා ධර්ම දේශනාවක් දේශනාවලියක් පටන් ගන්නවා. අන්න ඒ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවනේ හෙට ඉඳලා එව්වත් අපි මේ වෙලාවේදී නගන ප්‍රශ්න වලට ඇතුළත් කරනවා බාර ගන්නවා මෙව්වෙන් පිට කිසිම ප්‍රශ්නයක් අපි බාර ගන්නෑ මෙහෙන් අඳුනා දීපු නැතිකමට ආන් පිළිබඳව හෝ වෙන වෙන ගුරුවරු පිළිබඳව හෝ වෙන ධර්ම ප්‍රශ්න පිළිබඳව හෝ බාර ගන්නෑ මොකද අපිට කාලය පරිපාලනය කරගන්න වෙලා තියෙනවා අනිත් එක මේ වැඩි පිරිසක් සම්බන්ධ වෙච්ච නිසා ගුණාවක් තියෙන්න ඕන ඒ නිසා පළවෙනි දවසේ දෙවෙනි දවසේ ටිකක් අපට මේ කීකරු කරගන්න ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඉවසලා කටයුතු කරන්න වෙනවා. නමුත් තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට කාටත් තේරෙයි. Taman ඒ ක්‍රමයට අනුයාත වුණොත් ප්‍රශ්න විසඳගෙන ගැටලු निराකරණය කරන්න යන්න පුළුවන්. Taman ඒකට අනුයාත උනේ නැත්තම් භාවනාවේදී ලැබෙන මේ පැයේ ධර්ම සාකච්ඡා පැයේ ප්‍රයෝජනේ වුණාද නැද්ද කියලා කියන්න බෑ. ඒක නිසා මම අද දවසේ ඉස්ලාම් දවස නිසා මතක් කිරීමක් කරනවා. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ කවුරු හරි ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ වැඩමුණු සංවිධානයේ ඔක්කොම කියවනවා. කියවලා අදාළ නැති ප්‍රශ්න පැත්තකට දානවා. පැත්තකට දාලා මේකට ගැළපෙන ප්‍රශ්න විතරයි ඉදිරිපත් කරන්නේ. හැබැයි වැඩමුණු සංවිධානයට වගකීමක් යනවා විසිකිරුවේ ඇයි කියලා ප්‍රශ්නයක් ප්‍රතික්ෂේප කරාන ඒ ප්‍රතික්ෂේප කරපු කෙනාට උත්තර දෙන්න මෙන්න මේ කාරණාව නිසා අපි මේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්නෑ අපි මෙතන ගන්නෑ අපි වැඩමුළුවට අදාළ ප්‍රශ්න විතරයි කියලා ඒ අය වෙනුවෙන් කරුණාවෙන් ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීමයි කියකුත් තියෙන හැබැයි ප්‍රතික්ෂේප කරපු හැම ප්‍රශ්නකටම වග වෙන්නත් වෙනවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ දෙපාර්ශවය අතර හොඳ සහයෝගයක් හොඳ දෙබසක් හොඳ සාකච්ඡාවක් ඇති කරන යන්න. කෙසේ නමුත් ඒ ක්‍රමේ නිසා නිසන්වනේ මේ භාවනා ලෝකයේ අලුත්ම ක්‍රමයක් අලුත්ම ක්‍රමවේදයක් ඇති කළ දීලා තියෙනවා. සමහර කට්ටියක සාර්ථකයි කියලා කියනවා අසාර්ථක පැතිත් ඇති. ඒ නිසා අපි දෙගොල්ලම එකතු වෙලා මේ ක්‍රමවේදයේ තියෙන සාර්ථකත්වය වැඩි කිරීමට වார்த்தාවක් ලිව්වොත් ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙන බව දැනගන්න ප්‍රතික්ෂේප නොවීම සඳහා දත යුතු කරුණු අපි මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා ඒක පශ්චාත්තාපයට ගන්න නැතුව කියවලා දැනගන්න එහෙම නැත්නම් අපේ ඊශානෝනව වැඩමුණු සංවිධානයේ අමතන්ඩ එතකොට ඒගොල්ල කරලා දෙයි. ඉතින් මම මේන් එහාට ආයෙ මුකුත් වෙලා ගන්න යන්නේ. අපි මෙතන පටන් මෙතෙන් පටන් ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරලා දෙන්න කියලා අපි සංවිධානයේ ඉල්ලා සිටිනවා. මයික් ස්ටෑන්ඩ් එක ඕනේද? මයික් එකේ ස්ටෑන්ඩ් එක. සතිವಾರේ යන අතරේ හත කාට හරි ප්‍රශ්න ගන්න තියෙනවා නම් ඒකටත් අපි සාදර වෙනවා අපිට අත උස්සලා ඉංගියක් කරුවොත් මයික් එක ළඟට එවනවා එතකොට පුළුවන් මේ ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න බැරි වුණාට සතිವಾರේ අතරමැදදී කාට හරි අතුරු ප්‍රශ්න ගන්න තියෙනවා නම් වාර්තාගත කිරීමේ පහසුව පිණිස කරුණාකරලා අත උසලා ඉංගියක් කරන්නයි කියලා අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන්ද යෝගී පිරිසගෙන්ද අවසරයි 147 වෙනි භාවනා වැඩසටහන ගුරුවරුන්ගේ භාවනා වැඩසටහනක් ලෙස සකස් වෙලා තියෙනවා. ඒ සඳහා ගුරුවරු දැන්ට ඉස්කෝලවල වැඩ කරන ගුරුවරු 32ක් විතර ඇවිදින් ඉන්නවා. ඒ වගේම විශ්‍රාමලත් මං වගේ කට්ටිය තව 20කට කිට්ටු සංඛ්‍යාවක් ඉන්නවා සහ අනිකුත් යෝගීන්ගෙන් 93 දෙනෙක්ගෙන් මේ භාවනා වැඩසටහන සමන්විතයි. ස්වාමීන් වහන්සේලා අතරත් ස්වාමීන් වහන්සේලා අතරත් එක ගුරු ස්වාමීන් ගුරු ඉස්කෝලේක වැඩ කරන ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේලා අතරත් පාසලක සේවය කරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ නිසා මේක අපිට අවුරුදු දෙකේන වැඩසටහන් වල එකම ගුරුවරුන්ගේ වැඩසටහන විශේෂිත වැඩසටහනක්. මම අවශ්‍ය කමඨහන් සුද්ධ පිරිසුදු කිරීම පිළිබඳ පත්‍රිකා තැපැල් මගින් සහ ඊමේල් මගින් සැමදෙනාටම යවලා තියෙනවා. ඒ වගේ මේවා ගෙන එන්නත් කියලා කිව්වා. ඊයේ රැස්වීමේදීත් අද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට කලිනුත් ඒ ගැන මතක් කළා මේ කමඨහන් ලේඛනයේට කමඨහන් ඒ ලේඛනයේට අනුවම ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව ප්‍රශ්න 14ක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. සුළු අඩුපාඩු නිසා ප්‍රශ්න ටිකක් අයින් කළා. මේ ඒ ගැන මම පසුවේ යට දැනුම් දෙන්නම්. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස පළවෙනි ප්‍රශ්නය මම ආනාපාන සති කමටහනගෙන ආශ්වාසය හා ප්‍රශ්වාසය මෙනෙහි කෙලෙමි. එවිට හුස්ම දැනෙනුවේ පපු පෙදෙසටද උදරයටද නාසය අගටදයි යන්න හොඳින් නිරීක්ෂණය කරමි. එවිට නාසය අග බව දැනුනි. ටික වේලාවකින් පපුවේ තද ගතියක් දැනුන විට මම දීර්ඝ ආශ්වාසයක්ගෙන හිමින් ආශ්වාස කෙලිමි. ඒ ටික වේලාවකින් නැති විය. ස්පාසුව පය භාගයක් පමණ යන විට කකුලේ තද වේදනාවක් හා ඒ සමගම හිරිවැටීමක්ද ඇති විය. ඒ බාධාකාරී බව දැනිනි. එවිටම එම වේදනාව මෙනෙහි කළ යුතුයද? තවත් විටකදී සිත අන්කල්පනාවකට බර වී පසුවය කල්පනාවක් බව දැනුනි. එවිට එය කල්පනාවක් යනුවෙන් මෙනෙහි කළ යුතුයද වේදනාවක් හෝ කල්පනාවක් ආ විට මෙනෙහි කළ යුත්තේ කොතරම් වේලාවකට පසුවද පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ප්‍රශ්න දෙපැත්තකින් උත්තර දෙන්න පුළුවන් නැත්නම් දෙපැත්තකින් සලකා බලන්න පුළුවන් පළවෙනි පැත්ත තමයි තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයට කරදරකාරී මට්ටමට එන හිතවිලි සහ කරදරකාරී මට්ටමට එන වේදනාව විතර මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් වේදනාව කොයි වෙලාවෙ බැලුවත් තියෙනවා. හිතවිලි කොයි වෙලාවෙ බැලුවත් තියෙනවා. ඒ හිතවිල්ල මට්ටමකට නැගලා ආනාපානට කරදර කරන මට්ටමට ආවට පස්සේ තමයි මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න ඕනේ. ඒ නිසා බලන්න හිතවිලි තිබුණ ජීවනවා මෙනෙහි කරමින් එව්වට සමාජිකත්වය දෙන්න එපා, නායකත්වය දෙන්න එපා. ඉදිරි ජීවිතේ මට තාමත් හුස්ම බලන්න පුළුවන්ද? හුස්ම වැටෙනවද අඩුම ගානේ? හිතවිලි තියේදිත් මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බලන්න. වේදනා ආවත් වේදනාවල් වලට නම් මෙනෙහි කරනවා කියලා කියන්නේ වේදනාවට අඬ ගන්නවා වගේ වැඩක්. වේදනාවලට ආරාධනා කරනවා වගේ වැඩ. ඒ නිසා ඉඳගෙන ඉන්න බැරි මට්ටමට ආනපනේ බලා ගන්න බැරි මට්ටමට આવොත් විතරයි මෙනෙහි කරන්න ඒ නිසා මෙනෙහි කළ යුතු නොකළ යුතු ආකාරي තීන්දු කරන්න තියෙන්නේ ආනාපානයේ දැනෙන සංඥා මට්ටමට තමයි. ආනාපාන මට්ටමට වැඩිය මේක આવොත් මෙනෙහි කරනවා. දෙක මේ විදිහට හිතවිලි සහ වේදනා දැනෙන්නේ භාවනා කරනකොට විතරයි. අපි ගෙවල් දොරලා ඉනකොට කොච්චර දෝ හිතිලිනවා අපි දන්නේ නැහැ. වේදනාවනවා අපි දන්නේ ඒ නිසා මේ හිතවිලි සහ වේදනා කියලා කියන්නේ භාවනාව නිසා භාවනායේ සතිය නිසා ලැබිච්ච ලාභයක් විදිහට සලකන්න. ඒක කරදර කරගන්න යන්න එපා. අපි ගෙදරවල දොරලා ඉනකොට කොච්චර දෝ වගේ වේදනාවක් එනවා අපි දන්නේත් නැහැ. ගණන් ගන්නෙ දැන් සතිය පිහිටවපු නිසයි හිතවිලි අපිට වැටෙන්නේ. සතිය පිහිටවපු නිසයි වේදනාව වැටෙන නිසා ওই වේදනා සහ හිතවිලි තරහකාර විදිහට සලකලා වෛරක්කාර විදිහට සලකලා මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මෙව්ව හරි දන්නේ සතිය එළඹ සිටින නිසානේ. නැත්නම් ওই මේකවත් දන්නේ නැහැ කියලා මේ හිතවිලි සහ වේදනා සතිය දරුවෝ සතියේ ප්‍රතිඵල සත්‍යමත් වීම නිසා විතරයි මම දන්නේ නැත්තම් දන්නේත් නැති ಜಾති දේවල් කියලා ඒවට මේ මූණට කියලා ගහන්න යන්න එපා. උනතරවක් කරන්න යන්න එපා. මේ සත්‍යමත් වෙනකොට දැනෙන දෙයක් කියලා ඒව තියෙන්න අරින්. ඒක ආනාපානයත් කඩාගෙන ගියොත් විතරක් මෙනෙහි කරනවා ඒත් නැති කරන අදහසින් නෙමෙයි මෙනෙහි කරන්නේ. දැන් මේලියු මෙලියලා තියෙන්නේ මේ දෙකම නැති කරන අදහසෙන් කරනා වගේ යම් ද්වේෂය යම් ලේසයක් හිතේ ඇතුව ඉතින් මේ කාරණා දෙකෙන් මම පෙන්ලා දෙන්න හදන්නේ මේවා හිතේ තියෙන බවවත් දන්නේ සතිමත් වෙච්ච නිසා. ඒ නිසා මේක සතියේ මේ සතිය ලැබිච්ච ලාභයක් විදිහට සලකන්න. දෙක මෙනෙහි කළ යුත්තේ තමන්ගේ ප්‍රධාන අරමුණ සංඥාවට වැඩි ඉක්මවා ගියොත් විතරයි මම හිතනවා මේ මට්ටමේදී ඒ උත්තරය ඇති කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න සියල්ලම යොමු වෙලා තියෙන්නේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳව. ඒක මට කලින් කියන්න බැරි වුණා. ආනාපාන සති භාවනාවේදී ආශාසයේ මුලින්ම පැහැදිලි විය. ප්‍රශ්වාසයේ පැහැදිලි වූයේ පසුවය. ඊට ඕනාකමින්ම ඒ දෙස බලා සිටින විට ප්‍රශ්වාසයේද ඊට පසු කුඩා නැවතීමක්ද පැහැදිලි විය. වරින් වර සිත පිටතට ගියේය. ඊතා ඉක්මනින්ම නාසිකා කෙළවර දෙසට නැවත සිත ගැනීමට හැකි විය. හුස්ම දිගට ගැනීම දැනිනි. පහළට හෙලීමද මට මුළුමනින්ම දැනිනි. වරින් වර සිතට වෙනත් සිතුවිලි පැමිණීම වීරයෙන්ම නවතා ගතිමි. දකුණු දන හිසේ වේදනාවද දැනිනි. වැඩි වේලාවක් සිත අරමුණේ ඇති බව දැන නිසා සිතට ප්‍රීතියක් ඇති විය. ප්‍රශ්නේ අවසానයි එතනින්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේක ඉස්සලා ලියපේ කරනට වැඩිය යම් අත්දැකීමක් ඇති කෙනෙක් ලියන එකක්. හිත පිට ගියාට නැවත අරමුණට ගන්න ඕනේ ගන්න පුළුවන් අරගෙන තියෙනවා. ඒ වගේම ඒ විදිහට අරමුණුත් එක්ක ඉතලා කියපේකනා වගේ වේදනත් එක්ක හිතිරිත් එක්ක උරුට්ට වෙලා හැප්පෙන්න යන්නේ නැත්නම් ඒවා ඉබේම අයින් වෙනවා. අයින් වුණාට පස්සේ Tamanට ලාභයට තේරෙනවා වැඩි වෙලාවක් Taman භාවනා කරන අරමුණේ හිත පවතින ගතිය වැඩි වෙන එක බොහොම හිමීට වැඩි වෙන නිකන් පොඩි දරුවෙක් යාළු කර ගන්නවා වගේ. ඒ යාලු කර ගැනීම සඳහා ඉස්සලකේ කියපු කාරණා දෙක මම නැවත මතක් කරනවා. ඒ හිතවිලි ආවට වේදනාවට දුවදෝ මෙනෙහි කරන්න යන්න එපා. Tamanට බාධා වුණොත් විතරක් මෙනෙහි කරන්න. අනිත් එක ඒවා මතුනේ භාවනාවට බාධා කරන්න නෙවෙයි. භාවනා කරන නිසා විතරයි දැනෙන්නේ මේවා. ආන්නේ විදිහට මේ එන අතුරු ආන්තරාවලට හරස් කපන්න නැතුව බලාන හිටියොත් ඒව ඉබේම යනවා. මෙනෙහි කරන්න ගත්තොත් නතර වෙනවා. මොනම ක්‍රමයකට හරි ඔය එන බාධාත් එක්ක ගනුදෙනුව පටන් ගත්තොත් නතර වෙනවා. ඒ නිසා ගනුදෙනු කරන්න එපා. Taman ඒ වෙලාවට පුළුවන් තරම් මූල කර්මස්ථානෙම ගනුදෙනුව තියාගෙන ඉන්න මුණට මුණ දාලා තියාගෙන ඉන්න. හැබැයි මේ දැනගන්න මේ හිතවිලි උනත් වේදනාව උනත් දැනෙන්නේ කයට හිත ආපුවාම තමයි. සතිය පිහිටුවාම තමයි. ඒ නිසා මේවා හරියාතුර ගන්න නැතුව හිටියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිරීක්ෂණයේ දිගින් දිගට යන්න පටන් අරගනි. එතකොට හිතක හැටි, වේදනාවක හැටි, ආනපානික හැටි හිතවිල්ලක හැටි තේරෙන්න පටන් ගන්නවා. ගෞරවනීය සාමීන් වහන්ස මම ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිහිය පිටුවාගෙන සිටියෙමි. එවිට ආශ්වාසය හා ප්‍රශ්වාසය සමහර විට වම්නාසිකාග්‍රේන්ද සමහර විට දකුණු නාසිකාග්‍රේන්ද සිදුවන බව දුටුවෙමි. ඒ වාගේම ඒවා මුලදී දීර්ඝ බවත් පසුව සියුම් වී යන බවද සිහියෙන් දැනගතිමි. එම සියුම් ආශ්වාස හා සියුම් ප්‍රශ්වාසවල වෙනස ලෙස ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිග බවද දැනගතිමි. එනමුදු ආශ්වාස හා ප්‍රශ්වාස සියුම් වීමක් සමග එය නොදැනී ගොස් දිගැස්සී එක විට නැවත ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට පටන් ගනුනි. මේ කීපවරක් දිගටම සිදුවිය. සමහර අවස්ථාවක කලවේ මස් පිඩුවක් නලියන බවද දැනිනි. මෙම අවස්ථාවෙන් වරහන් ඇතුලේ ආශ්වාස ප්‍රශ්වාස නොදැනීම හා දිග්ගැසීම නැවතේ දැනීම ඉදිරියට මේ අවස්ථාවෙන් ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔය විදිහට අර හුස්ම ආනපන වෙන්න පුළුවන් පිම්බීම ඇකිලි වෙනවා කොයි එකෙන් හරි අරමුණ ගිලිහිලා නැත්නම් අරමුණ නැතුව විවේකයක තැනකට ගිහලා එක පාට ගැසිලා නැවතත් අරමුණට හිත යනවා. එතකොට Taman නැවත ගැස්සුනාට පස්සේ හිත පිට නොගිහින් නැවත අරමුණට එනවනම් ඒක භාවනාවේ හොඳ පැත්තක් කියලා හිතන තියෙන ඉඩ වැඩි. ඒ නිසා Tamanට දැනගන්න ඕනේ ගැස්සුනත් කමක් නැහැ පිට ගියත් කමක් නැහැ නැවතත් අරමුණ එන්නේ Taman අර අතහැරපු මූල කර්මස්ථානෙටමද කියන එක නැවත නැවත තහවුරු කරන්න. තහවුරු කරලා බලන්න තහවුරු කෙරුවට පස්සේ මේ මිදියට හිත පිට යනවා පිළිබඳ බයක් හෝ චකිතයක් හෝ තරහවක් හෝ මන්දෝත්සාහයකමක් තියෙනවද කියලා බලන්න හිතේ ඒක බුනේ නැත්තම් හිත පිට ගියා කියලා වන්දෝත්සාහය වුනේ නැත්තම් තරහ වුනේ නැත්තම් චකිතයක් නැත්තම් කිසිම කෙලෙසයක් නැහැ. කෙලෙසේ තියෙන්නේ මේකට බය වීමෙන් තමයි. චකිත වීමෙන් තමයි. පශ්චාත්තාප වීමෙන් තමයි. නිසා පශ්චාත්තාප නොවෙන්න සාධක දෙකක් තියෙනවා. එකක් නැවත අරමුණට එනකම ඉබේම සිද්ධ වෙනවා. දෙක පශ්චාත්තාප වුණොත් කෙලෙසයක් බව මතක තියාගන්න. එහෙම කෙලෙස් නැති නොකර ගන්න බුදුහාමර අපිට ඉඩක් දීලා තියෙනවා. අපව හිත ආවට පස්සේ වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඉදිරිය යන්න. යනකොට පිට යනවා ආපහු වෙනවා. පිට යනවා ආපහු වෙනවා. ඒක මයිනෙක් ගෙදර ඇති කෙරුවා වගේ තමයි මයින කුඩු ඇරපුවාම පිට යනවා ආපහු කුඩුවට එනවා. ගිරවත් එක්ක ඒසෙල්ලම් බෑ. ගිරව ඇරියොත් ගියා. ඒ නිසා මයිනත් එක්ක වැඩ කරන මනුස්සයල සතුටක් තියෙනවා. කුඩු ඇරලා තිබ්බම උට නාන්න ඕනෙච්චාම කුඩුවට එනවා. කන්න ඕනෙච්චාම කුඩුවට එනවා. ඔය එළියට යනවා. ඒක ගියයි කියලා හානියක් නැහැ. ගිරවා ගියා වගේ නෙමෙයි. ආන්න මේ ගතිය හිතේ තේරුම් ගත්තොත් මේ හිත පිට ගියා කියලා කියන පශ්චාත්තාපය මේ උපක්‍රමයෙන් නතර කරගන්න ගියාම තමන්ගේ හිත අනවශ්‍ය විදිහට පශ්චාත්තාප වෙන, තැවෙන ගති අඩු වෙලා අරමුණේ හිටියුණත් නැති වුණත් දෙකටම සමහිත එන්න පටන් ගන්නකොට තේරෙන්න පටන් ගන්න මෙතන සතිය පුරුදු වෙනවා අරමුණක් ඇති වෙලාවෙත් සතිය පවත්තන්න අරමුණක් නැති වෙලාවෙත් සතිය පවත්තන්න. අපි මෙතෙක්කල් පුරුදු කරලා තියෙන්නේ අරමුණක් ඇතුව සතිය පවත්තන එක විතරයි. දැන් මේ පුරුදු කරන්න හදන්නේ අරමුණක් නැතිව මොනම දෙයක්වත් නැතුව අවස්ථාවක් හිතේ තියෙනවා. ආනි අවස්ථාවේදී පුරුදු කරන්න. ඒක තමයි කෙලෙස් නැති අවස්ථාව. ඒක තමයි නිවනට දොර. අපි ඒකට බයක් කරගෙන තියෙන්නේ දැන්. අපි ඒක චකිතයක් කරගෙන තියෙන්නේ දැන්. අපි ඒක නූල් බඳින්න හිතනවා මේ වෙලාවේ. එහෙම නැත්නම් සාන්ති කර්ම කරන්න හදනවා. ඒ තරම්ම නිවනට බයයි. කොයි වෙලාවක හෝ නිවන ලැබෙන්නේ අනිමිත්ත සමාධියකින් අනිමිත්ත සතියකින්. ඒ නිසා අරමුණු නැති වුණාට කලබල නොවි එතන සතිය තියෙනව නේද කියලා දැනගන්න බය වෙන්නේ නැති ගතිය, පශ්චාත්තාප වෙන්නේ නැති ගතිය, කලකොල වෙන්නේ නැති ගතිය අවශ්‍යයි. ඒ නිසා පශ්චාත්තාව බයකින් තොරව කලකොල වෙන්නේ නැතු උංගාකල් භාවනා කරනකොට තේරෙයි හිත තියෙනවා සතිය තියෙනවා අරමුණක් නැහැ. මේක තමයි අපිට භාවනාදී ලැබෙන තියෙන චෛත්‍යික කොත වගේ වටිනාම දෙයක්. ඒකට සූදානම් වෙන්න පරිසරයක් මේ කියන යෝගාචරගේ හිතේ තියෙනවා. ඒ නිසා දිගටම කරන ගමන් පශ්චාත්තාප වෙන්නේ නැතුව අරමුණට නැවත හිතේන බව සහතිකරණ එක පළවෙනි ප්‍රකාශන ඇත්තරම ලියවිලාම තියෙනවා. එතකොට තමන් කවදා හරි වාර්තා කරાવી කිසිම අරමුණක් නැතුව සතිය තියෙන බව දැනීමක් වාර්තා කරන්න පුළුවන් දවසේ භවනා ජීවිතේ වැඩි වියපත් වුණා වාගේ කියලා හිතාගත්තර කවන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. පරයන්ක භාවනාව පළමුව මා පර්යංකයේ සිටින අන්දම මෙනෙහි කෙලෙමි. මා වාඩි වී සිටින අයුරු හිස සිට පාදාන්තය දක්වා කීප විටක් ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් මෙනෙහි කෙලෙමි. වරක දීර්ඝ ලෙස හුස්ම රැල්ල ඇතුළු වෙන අතර වරක කෙටි ලෙස හුස්ම රැල්ල ඇතුළු වෙන බව අද්දුටුවෙමි. ආශාස රැල්ල මද සිසිල් බවක් හා ප්‍රශ්වාසයේ උණුසුම් බවක් අද්දුටිමි. මෙලෙස පෑ භාගයක් පමණ ආනාපානයේ අත්විඳීමෙන් පසුව දැස් ඉදිරියේ නිල් කඩතුරාවක් වැසෙනවා ඇරෙනවා දුටිමි. ටිකකින් ඒ වෙනස් වී ගියා. මෙලෙස හුස්ම රැල්ල දෙස කීප විටක් හිත යොමු වන විට සුදු පාට දුමක් මෙන් නාසිකාග්‍රය තුලට ඇතුළු වෙන්නේ ඇතුළු වනු දුටිමි. සක්මන පළමුව මම සිටගෙන සිටිනවායයි අද්දුටිමි. කීප වරක් මගේ ඉරියව්ව මෙනෙහි කෙලෙමි. සක්මන තුල ඉහළ පහළ ගමන් කෙලෙමි. වැලි පොළවේ සීත බව වරක රළු සීත බව වරක රළු බවත් අද්දුටිමි. පර්යංකේදීමෙන් සිත එකඟ වීමක් නොදැනේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔ මේකෙදී කියන විදිහට අර ඉස්ලාම කෙනා හිතවිලි එනවා වේදනාව වගේ කිව්වම මේකේ අරමුණට එකලස් වේගෙන එනකොට ඔන්න තිරයක් කරනවා තිරයක් වහිනවා. දුමක් ඇතුළට එනවා දුමක් පිට යනවා කියලා කොයි එක එන්නේ සතිය කඩන්න කියලා හිතා ගන්න. ඒතයි කොයි එක ආවත් ගණන් ගන්නවා. හොඳයි කියලා ගණන් ගන්නත් එපා නරකයි කියලා ගණන් ගන්නත් එපා. කඹේ ඇවිදින මිනිසෙක් වගේ ඔය ප්‍රීතිය ආවත් කනගාටුව ආවත් සාලෝකේ ආවත් අන්ධකාරය ආවත් වේදනාවක් ආවත් සුඛ වේදනාවක් ආවත් ඔක්කොම කරන්නේ අර එකලස කඩලා දාන එක. ඒ නිසා ඒව පිළිබඳව වැඩි හිත වෙහෙස කරගන්න නැතුව ඒකට බය වෙන්නත් එපා. ඒව එන්න ඕනේ. තමන් අර ගත්ත හැල්මේ කඹේ ඇවිදිනා වගේ දිගට යනකොට තියෙනවා ඔක්කොම අපට කරදර කරන්නේ ගණන් ගත්තොත් විතරයි. කවුරු මොනව අපිට කිව්වත් ඈ කියලා ඇහුවොත් විතරයි අපි අහුවේදී. මට අහුන්නේ නැහැ කියලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. මොනව කවුරු කිව්වත් මට අහුණා කියන එක අමාරි සයිය වගේ. ඒකට මොනක්වත් ඔලුවට එන්නේ නැහැ. අපි කියනවා මට අහුන්නේ නැහැ කියන එච්චරයි කියන්නේ. ඕන දෙයක් ඕන පද ගොත ගොතා වැල් කටාරම් කිය කිය ඕන දෙයක් කියුදේ. ඔය එකම කරදරයකටත් අපේ ගෙට කොට වෙන්න බෑ. අපි ඒගොල්ලෝ සාදරුනේ නැත්තම්. ඒ නිසා භාවනා කරනකොට අන්ධකාරෙත් එනවා ආලෝකයක් එනවා. සැපත් එනවා දුකත් එනවා. හිතවිලිත් එනවා හිතවිලි නැති එකක් එනවා. ඔක ඔව්වත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. එන්න මොන එනවා. අපිට තියෙන්නේ සතිය තියනවාද? නැත්තම් මූල කර්මස්ථානත් එක හිත ගෞරවේ පවත්තරනද කියලා බැලුවොත් පේනවා. ඔය කොයි එකත් එන්නේ අපි මේ එකලස කඩන්න. ඒ කිසිම දෙයක නෑ බුද්ධ පාක්ෂික ගතියක් තියෙන සම්නිකර මාර පාක්ෂික ගතියක්. ඉතින් අපි හිතන ආලෝකය පේන එක හොඳයි අන්ධකාරය පේන එක හොඳ නැහැ. හිතවිලි නැති එක හොඳයි හිතවිලි තියෙන එක හොඳ නැහැ. ඒක සේරම මේ ඉපදුනාට පස්සේ ඔළුවට දාගත්ත මති මතාන්තර විතරයි. Tamand තියෙන්නේ ඔය කොයි එක ආවත් පාරේ වාහනයක් ගෙනට හප්ප ගන්න තු යනවා වගේ Taman හප්ප ගන්න තු ගමන යනවා. ඒ නිසා මේ තොරතුරු සංසන්දනාත්මකව තමයි Tamanගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මේ බාධක තියෙද්දි සතිය පැවැත්වීමත් බාධක නැතුව සතිය පැවැත්වීමත් ගත්තොත් විපස්සනා යෝගාවචර බාධක තිබියදී සතිය පැවැත්වීම වඩා සෙල්ලක්කාරකමක් විදිහට සලකනවා. වඩා දක්ෂකමක් විදිහට සලකනවා. ඒ නිසා ඕන කරදරයකට ආපු දෙන් අප්ප ගන්න නැතුව යන එකයි මේකෙදී අපේ සූරකම වෙන්න තියෙන්නේ. ඉතින් පෘ탁ජනකම කියලා කියන්නේ කරදර නැත්තම් අල්ලපු ගෙදරට ගිහිලා ඉල්ලගෙන එනවා. ගෙදරට නිකන් ඉන්නවට ගිහිලා කයි වරුවාන. ඉතින් අර මිනිස්සු ඒ ගෙදර තියෙන කුණු කන්දලේ දානවා මේ ගෙදෙට. එහෙම නැත්නම් රේඩියෝ කානවා. එහෙම නැත්නම් ප්‍රවෘත්ති බලනවා. එහෙම නැත්නම් ටෙලිවිෂන් එක. ඉතින් ගමේ රටේ තියෙන කුණු කන්දල් තේරම ගන්න තොග පිටින් දාපුවාම ඔළුවට රැයට මොනවා කෑවත් නිින්ද යන්නේ නැහැ. රැය තිස්සේ දත් මිටි ගන්නවා. එලාගත්ත පැදුරු නිින්ද නැහැ. මොකද අර ජරාව කන්නේ නැතුව ඉන්න බෑනේ පුරුතඥයාට. ජනමාධ්‍යයෙන් දෙන කුණු හරප ටික නැත්තම් මොනම තාලෙන්වත් ඉන්න යන්නේ නැහැ. කයිබාරු නැත්තම් උන වගේ. පල්පල් කෙලිය නැත්තම් කයිවාරු කෙලිය නැත්තම් උනා වගේ. ඉතින් මොන જાති කරලා සුද්ධ කළද සන්ලයිට් තියා රෙක්සෝන තියා මොනවද දාලා සුද්ධ කෙරුවත් කක්ක නැතුව ඉන්න බෑ. මේකෙදි වෙන්නේ මේ කක්ක එළියේ තියෙන කක්ක නෙමෙයි ධර්මයෙන් හම්බෙන ඒවා. මෙව්වද හතරෙන්නේ යම් ආකාරයකට ආලෝකයාවත් අන්ධකාරයාවත් කොයි එකත් කරදරයි. ඒ ඔක්කොම තියේදී මට පුළුවන් ද කඹේ යන්න වගේ දියටින් ගින්දර ගෙනියන්න වගේ යන්න හැකියාව නම් තියෙන ඔක්කොගෙම. ඒකයි බුදුහාමුදුරු මෙච්චර දක්ෂ. හැකියාව තියෙන හැබැයි ඒක නම් කලියුතු බව ඒකයි කලියුත්ති කියලා දන්නවනේ. හුඟව දෙනෙක් හිතනවා නෑ කවුරු හරි ආපුවාම ඒගොල්ලෝට කයිවාරු කියලා කියලා හිටින එක තමයි මේ පවුලේ යුතුයකම් කියන්නේ. ඥාතියෝ කියලා කියන්නේ අසල්වැසියෝ කියලා කියන්නේ කයිවාරු කෙලිනෙක් කියලා. ඒ හිම නෑ මේ ලංකාව විතරයි කයිවාරු කෙලි තියෙන පිටරටවල නෑ. කිසිම දවසක කිසිම ගෙදරකට කාටවත් යන්නත් බෑ. ටෙලිෆෝන් එකක්වත් කරුවට මේසු කැමති නෑ මේසු පුද්ගලික ජීවත් වෙනවා. ලංකාවේ කයිවාරුව නැති වෙන දවසක් ආවොත් විනාසයි. අවුරුදු කාලේ විශේෂයි. මේ කයිවාරුවේ යටටට්ටුවේ වෙන්නන්නේ මොනව ආවත් මට ඇහුන්නේ නැහැ කියලා ඉන්න එකයි තියෙන්නේ. පළවෙනිම ලිපියයි මේ ලිපියයි ඒ දෙපැත්ත පෙන්ලා දෙනවා. ඒ දෙපැත්ත තියේදී මැදින් යන්න කම්බේ යන මිනිස්සේ කුඩයක් අරගෙන යන්නේ අර බැලන්ස් කරා. වගේ උඩ දෙකක් ගන්න ඕනේ අත් දෙක. බැලන්ස් කරගෙන යන්නේ එකයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මෛත්‍රී භාවනාව සුළු වේලාවක් වඩා පසුව ආනාපාන සති භාවනාවට ක්‍රමයෙන් පිවිසුණෙමි. විවිධ සිතුවිලි ඉවත් කර ගැනීමට හුරුවක් ඇත. තරමක. නමුත් ක්‍රමක්‍රමයෙන් සිත තැම්පත් වන විට විවිධ චිත්ත රූප පෙනීම සිදුවේ. කහ, නිල්, තද රෝස ආලෝක ධාරා ඇති වී නැති වී. අද තුරු මත පිපුණු දම්පාට මල් ගසල් පෙනී ගිය අතර ඊයේ දකින්නට ලැබුණේ මිනිස් සිරුරේ කොටස් කැපීම ඉවත් කිරීම වරින් වර මතුවී පෙනිනි. බියක් නොගත්ෙමි. ඒ අසුභ භාවනාවක් කර අනිත්‍ය මෙනෙහි කෙලෙමි. මෙසේ දකින චිත්ත රූපවල ඇටසැකිලි එහා මෙහා යන මානව රූපද දැක ඇත. මේ தත්ත්වය මගහරවා ගන්නේ කෙසේද? නෑ මේක මග හැරෙව්වොත් වෙන්නේ ඔය ඇතුලේ හිර වෙනවා. ඔය බඩ විරේක වෙනවා වගේ මේ ඇතුලේ තියෙන එළියට දාන්න ඕන දැම්මොත් විතරයි සුව වෙන්නේ. ඔබ තමයි අපි තියාගෙන මැරෙන්නේ. ඔබ තියන් තමයි බුදියන්නේ හෙට උදේ නැගිටින්නෙත් ඔකත් එක්ක. ඔබ තියන්න මැරුණොත් ඊගාව ආත්මෙත් එන්නේ ඔකත් එක්ක. ඔය පුළුවන් තරම් එන්න අරින්න. ඔය ඇතුලේ තියෙන දේවල් කියලා හිතා ගන්න. හැබැයි තමාට කවදාකවත් දැකපු නැති කවදාකවත් අහපු නැති දේවල් තියෙනවා. නමුත් මේ අසුචි වලක් ඇතුලේ තියෙන එක එළියට එනවා. පුළුවන් තරම් එළියට එනවා. ඒකට කැතැසිස් කියලා කියනවා. කුණ එළියට මේ නැත්නම් විරේචනය කියලා කියනවා. බඩ නරක වෙච්ච මනුස්සයාට එළියෙන් උඩින් වමනින් පිටින් යන්න දෙන්න ඕනේ. මේ වෙන එක ඔකට කියන්නේ හීලින් කියලා. එහෙම නැත්නම් සුව සේවාව කියලා. ඒ නේ නෙව්වයි ඇතුලේ තියෙන සංඥා ගොඩවල් එළියට දානවා. තොරතුරු හොයන්න යන්න එපා. වැඩියෙන් එළියට ගිය තරමේ වැඩියෙන් සුව සේවාවක් සිද්ධ වෙනවා නතර කරන්න එපා. නතර කිරීම වමන යනකොට කටවහඬ හදනවා වගේ. පහචන යනකොට බස්සට පොරොප්ප ගාලා ගැහුවා වගේ. ඉතින් ඒකට අපස්පාර වෙනවා. මේ ශුක්‍ර වේග ධාතු මේ වමන වේග මූත්‍ර වේග නතර කරන්න එපා. නතර කෙරුවොත් අපස්මාරි. දැන් අපිට තියෙන්නේ එළියදේ තමයි. භාවනාදි මේක ඔක්කොම එළියට දාන්න. එළිය දාන්න දාන්න පුදුම සතුටක් එන්න පටන් ගන්නවා. වැඩි වේලාවක් ওই භාවනාදී ඔක්කොම එළියට දැම්මොත් ඇතුලේ නිකන් සුදු කඩදාසියක් වගේ තමයි හිත ඉතුරු වෙන්නේ මොනවත් නැහැ. නතර කරනවා කියලා කියන්නේ අර එළියට එන්න හදනකොට අපි වලක් කරනවා. ඒ නිසා භාවනා කරනකොට පිස්සු වැදෙනවා කියන්නේ ඕකෙන් තමයි. තමන්ගේ ඇතුලේ තියෙනවා එළියට එන්න පටන් ගන්නවා. මේක මේ මානසික අපදේශනයකින් වෙන එකක් නෙවෙයි. කවුන්සලින් වලින් එකක් නෙවෙයි. ෆ්‍රී ඇසෝෂියේෂන් වලින් වෙන එකක් නෙවෙයි. ඒ හා සමාන එකක් සතිය හරහා වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ලිඳක් කියනවා වගේ. උගාක්කල් පාවිච්චි කරපුවාම ලිඳ අඩියටම හිඳ ඉහනවානේ. ආන්නේ වගේ ඇද ඇද එළියට දානවා. එළියට දැම්මට පස්සේ පිරිසිදු වතුර එන්න පටන් අර ගන්නවා. එක සැරකින් නම් බෑ. නමුත් මේ එළියට යන්නේක නම් සතුරුදායක කනගාටුවක්. නමුත් අහන්නේ මෙන්න මේ එළි කක්ක එළියට කරන එක නතර කරන්න කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ කක්ක වල තියෙන ආසාව. ඇතුලේ තියාගන්න තියෙන ආසාව. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට කියලා දෙනවා ඕක තමයි තටවැව්වොත් කරන්නේ තටවන් නැතුවකට යන්න අරින්න තුවාලේ සැරව එළියට යන්න අරින්න පුරව ඇදෙන්න අරින්න වමනේ එළියට යන්න අරින්න පාචනේ යන්න අරින්න එතකොට පිරිසුදුවක් තියෙනවා ඉතින් ඒක වෙන්නේ මනසේ පිරිසුදුවක් ඉන්නේ මේ වැඩේ විතරයි මේක බුදුරජාණන්සේ සත්තානං විසුද්ධියා කියලා සත්‍යාගයේ පිසුද්ධියක් භාව සතිපට්ඨානේ වඩනකොට වෙනවයි කියලා කියනවා. හැබැයි භාවනා කරන එක නා කියන මේ විසුද්ධිය නැතර කරලා පොරොප්පයක් ගන්න කොහොමද කියලා. එළියට යන එක නැතර කරන්න කොහොමද කියලා. ඉතින් එතකොට නිකන් hina වෙන්න මොනවද දෙකක් තුනක් කියන්න හිතෙනවා මට. මේ කොච්චර උපක්‍රමයකින් එළියට යන්න ගියත් ඒ මනුස්සයාට අර ගෙනාවු කක්ක ටික ගෙදර ගෙනියන්න ඕනකම තියෙන. ඒ නිසනවල ලොකෝට හදලා තියෙන සෑහෙන්න මේකේ වමන කර දාන්න. කක්ක කරන්න පුළුවන්. චූ කරන්න පුළුවන්. ඔක්කොම දාන්න. ඒ දාපු තරමට මේක සුද්ධ භූමියක් වෙනවා කියලා බඳක තියන. සෝවාන් වෙනවයි කිව්වහම මේ භූමිය සාරාණීය භූමියක් කියලා සරුවචන සඳහන් කරනවා. මොකද කෙලස් ගොඩක් පමාරනවා අපි එතන. ඒ නිසා තමන්ගේ කෙලස් ගොඩක් සතිය හරහා වැමෑරුවොත් ඒ භූමිය අපිරිසිදු වෙන්නේ සුද්ධ භූමියක් බාටපත් වෙනවා. නමුත් අපි මේ අහනවා අන්තිමට ලස්සන රචන ලියලා මේ එන එක නතර කරන්නේ කොහොමද කියලා. නතර කරන්න බෑ වැඩියෙන් ඇදලා දාන්න. ඒකට ලොකු සේවාවක් ලොකු සුව සේවාවක් වෙයි කියලා විශ්වාසය මම පළ කරනවා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම කීප ආකාරයක්ම සක්මන් කීප ආකාරයක්ම සක්මන් කරන්නට විය. මුලින් වම දකුණේයි මෙනෙහි කර පාද තැබුවෙමි. මගේ හිත වෙනතකට ගියේ නැත. නිවැරදිව වම දකුණේයි මා තැබුවෙමි. ඉන් විනාඩි 5කට පමණ පසු මම পায় ඔසවනවා, තබනවා යයි මෙනෙහි කෙලිමි. එයද විනාඩි 20ක් පමණ කාලයක් කෙලිමි. ඉන්පසු මටත් නොදැනීම পায় එසවීමට සිත ගියේය. পায় ඔසවන විට දැනෙන සැහැල්ලුව හා পায় තබන විට পায় තැබුවා යයි මෙනෙහි කෙලිමි. මේ ආකාරයෙන් මා පැයකුත් විනාඩි 10ක් පමණ සක්මනෙහි සක්මන් කෙලෙමි. සිතටද කිසියක් පැමිතියේ නැත. මම ඔහේ සක්මන් කරන්නට විය. අනෙක් ශබ්දවලට රූපවලට හිත ගියේද එය ශබ්දයක් ලෙස සිතටගෙන නැවත සක්මන් කිරීමට යෙදුනි. එතනින් ඉවරයි ප්‍රශ්නේ. ඔව් මේක අර සක්මන් ආකාර ගොඩක් තියෙනවා විසුද්ධි මාර්ගය බැලුවොත් පියවර 6කට කඩලා කරන්න හැටි පෙන්නනවා. මහසි භාවනා ක්‍රමේ පියවර 3කට කඩලා හැටි කරලා හැටි පෙන්නනවා. ආරම්භයේදී වම දකුණ වශයෙන් කරනවා. කොහොම හරි සක්මනේ දියුණුවම ක්‍රමේ තමයි කිසියම් ප්‍රයත්නයක් නැතුව සක්මන අනායාසයෙන්ම වෙනවා දකින්නකොට එතින්දි තමයි මේ සක්මන් ක්‍රම එකක්වත් නැහැ gediya pitin සක්මන් කරනවා කියන එක තමයි ඊසනෝන දාපු වචනේ තමයි සක්මන් කරනවා gediya pitin සක්මන් කරනවා මොකද්ද දැන් මම දන්නෙත් නැහැ දකුණ දන්නෙත් නැහැ ඉඳගෙන නොඉන්න බව දන්නවා මම ඇවිදිමින් ඉන්න බව දන්නවා අනායාසයෙන් වෙන්නේ අන්න එතින්දි තමයි සක්මන මෝරණ තැනට එන්නේ එහෙම නැත්නම් සක්මන් භාවනාව කියන්නේ එතෙන්ද විතරයි එතෙන්ට යනකන් තමයි අපි ඒකට පුරුදුකරනද සක්මන් පෙත පුරුදුකරනද හිත පිට නොයන්ද අරමුණට හිත බඳින්න වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා ආදි වශයෙන් පුරුදු කරන්න. නමුත් හොඳට සක්මන් මළු හුරු වුණාට පස්සේ එහෙම නැත්නම් තැනට නිදි පොළ වගේ හුරු වුණාට පස්සේ සක්මන් කරනවා. gediya pitin සක්මන් කරනවා මම දන්නවා. මම ඉඳගෙන නෙවෙයි කියලා අන්න ඒකට තමයි තේරෙයි පුදුම සහැල්ලුවක් හිතට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ක්‍රම ඔක්කොම කරලා බලන්න අන්නේ අනායාතයෙන් සක්මන සිද්ධ වෙන තැනට තල්ලු වෙන විදියට සතිය වැඩෙන විදියට වඩා සුදුසු වඩා කාර්යක්ෂම ක්‍රමේ තමයි තේරෙයි. කවුරුත් හැබැයි පටන් ගන්න මේ ක්‍රමෙන් තමයි. ඒ නිසා කරලා කරලා කරලා ඊටාම පහසු අනායාසයෙන් කිරණ කමිට යන්න මේකමයි ආනපාන ගැනත් කියන්නේ. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස මේ මාගේ පළමු භාවනා අත්දැකීම වන අතර ඊයේ හවස ඔබ වහන්සේගේ පටිගත කරන ලද දේශනාවට සවන් දී ඒ අනුව අද දින භාවනාව ආරම්භ කළෙමි. සක්මන් භාවනාවේදී මම වම් පාදයේ එසවෙන විට ඒ එසවෙන බවත් දකුණු පාදයේ තබන විට එය පොළවට ස්පර්ශ වන බවත් නිරීක්ෂණය කළෙමි. පාදයේ බිම තබන විට එය තබන බව මෙනෙහි කළෙමි. මෙහිදී මගේ යටිපතුලට පොළව ස්පර්ශ වන ලෙස දැනුනි. රළු පොළවක් මත සක්මන් කරන විට එහි රළු බව හා සුමට පොළවක් මත සක්මන් කරන විට එහි සුමට බව දැනිනි. මෙලෙස පියවර 10ක් 15ක් ගමන් කළ හැකිය. මම සක්මන් භාවනාවේ යෙදෙන ආකාරය නිවැරදිදයි. එසේනම් මෙය තවත් දියුණු කර ගැනීමට මම කළ යුත්තේ කුමක්ද? එහෙත් පර්යංක භාවනාව මට නිවැරදිව කිරීම ඉතා අසීරුය. ආශ්වාසයේ සිදුවන අවස්ථාවේදී ආශ්වාසයයි මෙනෙහි කළෙමි. ප්‍රස්වාසයේද එලෙසම නිරීක්ෂණය කළෙමි. එහෙත් එය සිදු කළ හැක්කේ ඊටාම කෙටි කාලයකි. වාර දෙකක් හෝ තුනක් පමණි. ඉන්පසු මාගේ සිත වෙනත් අරමුණක් වෙත හෝ නිර්මත ගතියක් කරා ඇදී යයි. එය වළක්වා ගනිමින් පරයන්ක භාවනාවේ යෙදෙන්නේ කෙසේද? ඔව් මේක නා නැගිටින්න කැමති නම් අපිට ප්‍රශ්න අහලා මේ කැමතිද හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න එළියාපු එකනම් එතකොට කාටත් වගේ හොඳයි. මයික් එක දෙන්න පොඩ්ඩක්. මේ ඉස්සරහට ආවනම් හොඳයි. එතකොට මට අහන්න තියෙන තමයි සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනවා නෙවෙයි කියන අවබෝධය හොඳට පැහැදිලිව තියෙනවද? එච්චරයි භාවනාව කියන්නේ. ඕක ආනාපානෙ වැටුණාද වම දකුණ වැටුණාද නෙවෙයි. ඒ නිසා සක්මන් කරනකොට කැමැති නම් වම දකුණ කියලා කියන්නේ නමුත් හිත පිට ගියත් රූප පෙන්ුණත් මම ඇවිදිමින් ඉන්න බව දන්නා තාක්කල් ආධුනිකයෙකුට හොඳටම ඇති. පරයන්කයට ගියාට පස්සේ පරයන්කෙදිම ඇවිදිනව නෙවෙයි හිතගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි හුස්ම පෙන්ුණත් නැසත් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒකේ සතුටු වෙච්ච මනුස්සයෙක් විතරයි භාවනාව හරියන්නේ. මට අරක වෙනුනේ නැහැ මේක පෙවුන්නේ නැහැ කියලා කනපින්දම් ගහන්න පටන් ගත්තොත් හැමදාම අඩදබර තමයි. ඒ නිසා ලොකුවට හිතන්න එපා ආදුනිකයා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. කොහොමද දන්නේ? ඇවිදිනවා නොවේ. හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි. ඒකට ඇවිදිනකොට දන්නවා මම ඉඳගෙන නෙවෙයි. හිටගෙන නෙවෙයි. අන්න ඒ දෙකට දල වශයෙන් අපි සාදර වෙලා කරන්න ගියාට පස්සේ තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ශරීරේ මොකද වෙන්නේ? ආනපාන පේනවනම් හොඳයි නැත් හොඳයි. ඇවිදිනකොට වම දකුණ හෝ විස්තර වශයෙන් හෝ නැතත් රූප පේනුණා සද්ද ඇහුණත් ඇවිදින බව දන්නවනේ. ආන්නේ විදිහට මුල් ආරම්භයේදී ඉරියව්වත් එක යාළුවෙන්. මේ දෙකෙන් ඇල්ලුවයි කියලා හිතන්නකෝ. සක්මනයි පරියන්කයි. ඊට පස්සේ යනකොට එනකොට කනකොට බොනකොට Taman ඉන්නේ ඉරියව්ව දන්නවනේ. යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතානම් පජානති. යම් යම් ආකාරයකට අපි කය තැම්පත් කරලා තියෙන්නේ ඒ ඒ බව දන්නවනම් අර පරියන්කේදී ලැබෙන ආනිසංසයම නිකන් ඉන්න කොටත් ඇවිදින කොටත් හම්බ වෙනවා. මේ ආනපනේ නොලැබුණයි කියලා කණපින්දම් ගහන කතිය නරකම නෑ. නමුත් ඒකෙන් කවදාකවත් වැඩක් වෙන්නේ නෑ. මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනට ඇවිදින බව දන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක් කරගන්නවා. ඊට පස්සේ පුළුවන් විස්තර හොයන්න. හැබැයි ඒ දෙකෙන් නැතර කරන්න එපා. හිටගෙන ඉන්න වෙලාවේ නිදාගෙන ඉන්න වෙලාවේ ඒකත් දැනගන්න. අපි දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන ඉන්නේ. මම දැන් නිදාගෙන ඉන්නේ කියලා ආන්නේ දන්නව බලන දවස පුරාම හැම ඉරියව්වෙදීම තෑහෙන කුසල් ප්‍රමාණයක් රැස් කර ගන්න පුළුවන්. අර වගේ කණපින් දන්නේ නැතුව. ඒ නිසා අර ඉරියව්වට හිත බඳිනවා ඉරියව්වට යාළු වෙනවා නැත්නම් තමන්ගේ කයත් එක්ක මෛත්‍රී කරගන්නවා කයත් එක්ක සුවද වෙනවා කය තමන්ගේ හොඳම යාළුවා බවට පත් වෙනවා පත් කරගන්නවා කියන එකයි මම මේ කියන පණිවිඩය. ඊළඟ ප්‍රශ්නය අතිගරුතර අතිපූජනීය වූ ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. එහිදී ඒ සඳහා යොමු වීමේ ගැටලු පවතී. සතිය පිහිටවා ගැනීම අසීරු වෙයි. සල්ප වේලාවක් ඒ කෙරෙහි අවධානයේ යෙදෙන විට ආලෝක සංඥාව වැඩි. වෙනස් වෙමින් යයි. ඒ ගැන අනිත්‍යතාවය මෙනෙහි කෙලෙමි. ඒ සමගම නැවත ආස්වාස ප්‍රස්වාසයේද ආස්වාස ප්‍රස්වාසයෙන්ද ආලෝක සංඥාවෙන්ද මිදේ. නැවත සතියෙහි රැඳවීම අසීරු බව පෙනේ. මා මීට පෙර කිහිප වතාවක්ම උපවහන්සේගේ උපදේශයටදී භාවනා කරද්දී ආනාපාන පාන සංඥාව නැති වී යාම හා ඒ සමගම සිත ඒකාග්‍රතාවයට පත්ව ඒ තුල පිහිටි බව මට මතක් වෙයි. එහෙත් දැන් එවැනි තත්ත්වයක් ඇති නොවේ. සක්මන් භාවනාව සාර්ථකයයි හැඟේ. සතිය හොඳින් පිහිටුවාගත හැකි විය. සිත එකඟ වීම ඊටා හොඳට සිදුවේ. විදර්ශනා ලෙස රූප කලාපයන්ගේ අනිත්‍යතාවය, දුක්ඛය, අනාත්මය බව මෙන්ම එක්වර එක දිගටම රූප වේදනා සංඥා සංස්කාර පස්ස මානසිකාර ඒ පියවරයන්හිදී ඇතිවන සිත හා සිත් පරම්පරාව ෂණිකව ඇතිවීමින් නැතිවීමින් යන සැටි මෙනෙහි කළමි. ප්‍රශ්නය වී ඇත්තේ පරයන්ක භාවනාව පිළිබඳවයි. දැනට මුහුණ පා ඇති தত্ত্বය එක තැනක හිර වෙන ස්වභාවයක් ලෙස හැඟෙන தত্ত্বයක්. ඉදිරියට යාම සඳහා සුදුසු පියවර උපක්‍රම ක්‍රමවේදය පිළිබඳ මනා වැටහීමක් නොමැති වීමය. ආනාපාන සතිය වැඩිම ආනාපාන සතිය වැඩිම හා සක්මන යන අවස්ථා දෙකේදීම විදර්ශනා කිරීමට අදාළව සුවිශේෂ උපදෙස් ලබා දෙන මෙන් අයදෙමි. ඒ සඳහා සුදුසු උපදේශයක් දෙන මෙන් ඊතා බැගෑපත්ත කාරුණිකව අයද සිටමි. තෙරුවන් සරණින් ඔබ වහන්සේගේ සියලු සත් අභිප්‍රායන් මේ අත්බැවුමිදීම සඵල වේවා. මත්තක ප්‍රාප්ත වේවායි ආශිර්වාද කරමි. සක්මනේදී ඇත්තටම ගොඩාක් මේ මූල ධර්ම කරුණු ඔළුවේ දාගෙන තියෙන බව නම් පේනවා. පරියංකේදී අහන එකට තමයි ආනපානෙ පේනවනම් ඒක දිගේ යන්න. එහෙම නැතුව ওই කියලා තියෙන විදිහට ආලෝක සංඥා සමාධි ලකුණු තියෙනවා ඒත් නරක නෑ. එහෙම නැත්නම් සතිය නැතුණයි කියලා ඉක්මන් වෙන්නේ නැතුව මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බලන්න. මම දැන් ඉන්නේ ඉඳගෙන බව. එතකොට ආනපාන පේන්නේ නැතු වෙන්න පුළුවන් ආලෝකයක් නැතු වෙන්න පුළුවන්. මොකද හිතගෙන නෙවෙයි ඉන්නේ. ඇවිදිමින් නෙවෙයි ඉන්නේ කියලා දන්නවා එච්චරයි. අන්න ඒ වගේ වෙලාවල් වලට විශ්වාසයක් හිතට දෙනවා මිසක්කා අවිශ්වාසයේ දීපු ගමන් ඒකෙන් දිගින් දිගට දිගින් දිගට හිත අවුල් කරලා දානවා. ඒ නිසා ආනපනේ නැතුණත් ආලෝක සංඥා නැතුණත් මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඉඳගෙන ඉන්නේ ඉරියව්ව ගන්න ඒ වෙලාවට මේ අරමුණ විදිහට අරගෙන කරන්න ඔය විපස්සනා කරනවා කියලා විශේෂ සුවිශේෂ මොනම එකක්වත් නැහැ. ඔය පැහි කදී පැහිය වෙන්නේ නැතුව ඉන්නේ විතරයි විපස්සනා කරනවා කියන්නේ. පැහෙන්න ගියොත් නම් ඉවරයි. ඔය වේදනා සංඥා සංකාර පස්ස මනසිකාර වෙන්න ගියාම පස්ස ඉතරහට එනවා. ඊට පස්සේ ඉතින් මොන විදිහෙන්වත් හරවන්න බෑ. ওই වැටෙන දේ අවුලකට ගන්න එපා. වැටෙන දේ ඒක ඒක ලිහිලා යයි. තමන්න දෙන්න පුළුවන් තරම් සතිය ඉස්සර කරා. සතිය ඉස්සර කරන කොටෝස් කරමුණක් ගන්න. ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඇවිදින ඉරියව්ව. ඒක හොඳට පෙළ ගැහුනට පස්සේ ඉරියව්ව ඇතුලේ තියෙන ආනපානේ බලන එක ප්‍රශ්නයක් නැහැ. ඇවිදින ඉරියව්ව තියෙන වම දකුණු වල ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි නැත්තම් මම දැන් ඉන්නේ හිටගෙන මම දැන් මේ ඉඳගෙන ඉන්නේ කියලා සතිය කැඩෙන්න දෙන්නේ නැතුව නඩත්තු කළ දෙන්න. එතකොට ඔය පස්සේ පරියන් ලිපියේ පස්සට යොමු කරලා තියෙන ඒ ප්‍රශ්න සියල්ලම අනවශ්‍ය ප්‍රපංච කිරීමක්. භාවනා පුළුවන් තරම් සරල කරන්න එකයි මම මතක් කරන්නේ පරියන්කේ ඉනකොට ඔය මොනවත් නැත්තම් ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ඉස්සරහින් තියාගන්න. එතකොට ඒ පිළිබඳ තියෙන විශ්වාසයෙන් ඔය ඔක්කොම ප්‍රශ්නවල තියෙන ප්‍රශ්න තහ තක තක කරන ගති ගොඩක් කරන්න අඩු වෙන්න ඉඩ තියෙනවා. අවසර අතිගෞරවනීය සාමින් වහන්ස ආනාපාන සති භාවනාව ආශ්වාසයේ සිදුවන අවස්ථාවේ ආශ්වාසයේ යයිද ප්‍රශ්වාසයේ සිදුවන අවස්ථාවේ ප්‍රශ්වාසයේ යයිද මෙනෙහි කෙලිමි ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දීර්ඝ බව නිරීක්ෂණය කෙලිමි වරක දිගු ආශ්වාස ප්‍රශ්වාස රටාවක් ති සහ වරක කෙටි ආශ්වාස ප්‍රශ්වාස රටාවක්ද නිරීක්ෂණය කෙලිමි හුස්ම රැලි 20කට හෝ 30කට පමණ පසු ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ ක්‍රමයෙන් තුනි වී ගොස් ආනාපානයේ කිසිසේත් නොදැනෙන බව නිරීක්ෂණය කළෙමි. එය නාසිකාග්‍රයේ නොදැනෙන විට ශරීරයේ වෙන යම් තැනක දැනේදයි බැලිමි. හද ගැස්ම විනා ආනාපානයක් දැනගන්නට නොලැබිනි. ශරීරයේ සම්පූර්ණයෙන්ම නිසල්මම්ම පවතී. මේ අවස්ථාව ටික වේලාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු ආනාපානය නොදැනෙන නිසා නිදිමත ගතියක් හෝ සිත විසිරෙන ගතියක් දැනේ. එවිට සිත බාහිරයට දුවයි. සමහර අවස්ථාවලදී සිරුර දෙපසට පැද්දෙන ස්වභාවයක් දැනේ. ට්විස්ටිං මද වේලාවකට පසු නැවත නිසල්මන් වී ආනාපානය කෙරෙහි සිත පිහිටයි. තවදුරටත් භාවනාව දියුණු කරගන්නේ කෙසේදයි ගෞරවයෙන් පහදා දෙන මෙන් ගෞරවයෙන් පහදා දෙන සේක්වා. අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අතිශයින් කෘතඥ වෙමි. මෙයත් තීජන උදාවියට කැඳෙව්වොත් හොඳයි කියලා. ලියපෙකන කැමැති දත උසන්. ඉස්සරහට આવොත් ලේසි ප්‍රශ්න කරන්න. මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න එතකොට කට උත්තරයක් ගන්න. ආනාපානෙට හිත ගිය වෙලාවේ හොඳට ගුරුසුව තියෙන වෙලාවේ ගුරුසු ආනාපානෙ තියෙනවා කියලා වැටහෙනවා. ඊට පස්සේ ටික වෙලා ගියාට පස්සේ එනත වෙන වෙලාවක ආනපස්සේ දැන් සියුම් වෙලයි කියලා වැටෙනවා. තවත් වෙලාවක ආනපන හුන්නටම ගෙවිලයි කියලා වැටෙනවා. මේ අවස්ථා තුනෙන් සතිය වඩාත්ම කාර්යක්ෂම සතිය වඩාත්ම කුසලතාවයේ දක්වන්නේ ගොරෝසු ආනාපානේ බලනකොටද මධ්‍යස්ථ ආනාපානේ බලනකොට නැත්නම් සියුම් එක බලනකොටද කියලා ඇලුවොත් මොකද්ද හිත කියන්නේ? සියුම් අවස්ථාව බලනකොට නමුත් ඒකෙදි කියලා තියෙනවා සියුම් අවස්ථට ආපුවම වෙන තැන්වල වේදනාවක් තියෙනවාද කියලා හොයනවායි කිය. වෙන තැන්වල ආනාපාන සතිය දැනෙනවාද කියලා බලනවා. ඇයි මේ ධ්‍යාන තියෙනවල් ඔබල බලන්නේ? මෙච්චර අමාරුවෙන් සියුම් කරගත්ත එකේ ඇයි එහෙනම් හොයන්නේ වෙන තැන්වල? ඒක මේ ඇඟෙන් ආපු එකක්ද හිතලා ගත්ත එකක්ද නැත්නම් දැන් සාධාරණීකරණ එක නද එනොත් නිකම්ම නිකන් සිද්ධ වෙච්ච එකක්ද නිකම්ම නිකන් සිද්ධ වෙච්ච නිකම්ම නිකන් සිද්ධ වෙච්ච එක ඒක නිසා අපි හිතන්න අර කී ප්‍රකාශය අරගන්නකො ගුරුසු ආනාපාන පේනවා ඊට පස්සේ ශිවුම් ආනාපාන නොදෙනීම යන ආනාපාන පේනවා සුන්දනීම යන වෙලාවේ නම් වැඩිම කුසල් සිද්ධ වෙන්නේ අපි කිව්වොත් කුසලතාවේ දක්ෂතාවේ තියෙන්නේ අපි ඒක පොහොර දාන්න එපා ඒක උනන්දු කරවන්න එපා ඒකට අනුග්‍රහ කරන්න එපා ඒක සඳහා කරනවා නම් අවසන් යන නරකයි නිසා ඒ සියුම් ආනාපානෙට ආවට පස්සේ නැත්නම් ඒ දක්ෂ සතියට ආවට පස්සේ ඒ පුළුවන් තරම් වේලාවක් පැතිරීමට කුමක් කළ යුතුද ඒ දේ කරන්න එහෙම නැත්නම් සරලව කියනවනේ ඒකට ලෑස්තිලා යන්න. තවත් පැත්තකින් කියනවා ඒකට ප්‍රමෝද වෙන්නේ. ඒක දිදී මේ පැත්තේ තියෙනවද මේ පැත්තේ තියෙනවද කියලා හොයන්න ගියොත් වෙන්නේ අර තැම්පත් වෙච්ච හිත ආය ක්‍රියාවත් ක්‍රියාවත් ආය කර්මන්නේ වෙන්න ගන්නවා. ඒකට ඔක්කොම ඇවිස්සෙනවා. ඒක නිසා බබා නිදාගත්තට පස්සේ තට්ටු කරලා අහන්න එපා ඔයා නිදිත පොඩ්ඩක් කියන්නකෝ මට නැගිටලා යන්න ඕන කියලා බබාගෙන් අහුවොත් මොකද වෙන්නේ? බබා කුණු හරප දන්නවනේ අනේ උඹත් අම්මා කෙනෙක්ද කියලා. නැත්නම් ගැම් මට කියලා වටන. නිදාගත්ත එක නිදාගන්න දෙන්න eBay. තේන? මොකද කියන්නේ? වැටෙනවද? ස්වාමීන් වහන්සේ එතකොට එතකොට සමහරවල් මම නිදා. මයිකේට කතා කරන්න. ඔව්. එතකොට සමහරවල් මම නිදා ගන්නවා. අම්මා මේ ළඟදී ළමයෙක් මැරලා තිබුණා අම්මා වැටලා ළමයා උඩ නිඳ ගිහිලා. බබාට නිඳ ගිහිලා කිරි දෙනකොට අම්මට නිඳ ගිහිලා අම්මා වැටලා බබා උඩ. වැටලාගෙන ඔළුව පාතල මැරලා. ඒ කියන්නේ මේ ඒකේට කාරණා තියෙන්නේ මේ අරමුණු නැති වෙනවට හිත විරුද්ධයි. අරමුණු නැති පාර තමයි නිවන් පාර. එතකොට එක්ක හිත සැක කරනවා, එක්ක නිින්දට යනවා. එහෙම නැත්නම් අර වගේ හොයන්න පටන් ගන්නවා. මේ තුනම කෙලෙස්. ඒක නිසා ලෑස්තිලා යන මනස අපේ ලොකු සංසේ දීලා තියෙන අපට මේ භාවනාව හොඳට යනවනම් අරමුණු ගෙවෙනවා. ගෙවුනට පස්සේ එක්ක අරමුණු හොයනවා. එතෙන් සැක කරනවා, නැත්නම් නිින්දට වැටෙනවා. මේ අරමුණු නැතිවීමට ප්‍රමෝද හිතාවයි කියලා හිතන්න. අරමුණු නැතිවීමට ලෑසි හිත ගියොත් නින්දට එන්න බෑ. හොයන්නත් බෑ. සැකේකුත් නැහැ. නිසා මෙතන ඉන්න කවුරක්වත් භාවනා කරන්නේ නැහැ කියලා මම චෝදනා කරනවා. නමුත් කිසිම කෙනෙක් දන්නේ භාවනට අනුග්‍රහ කරන්න. භාවනා දියුණු වෙනකොට කෝකටද අනුග්‍රහ කළ යුත්තේ මොකද්ද කළ යුත්තේ කියලා දන්නේ නැති. ඒකකොට අර අලකොල මීනකොල නැතුව ඔක්කොම පටලවා ගන්න. ඒ නිසා අනිත් දවසේ යනකොට මේකට ලෑස්තිලා ගිහිල්ලා මේක භාවනා දියුණුවක් මේක භාවනා ප්‍රගතියක් ඒ නිසා මේ අරමුණු නැති නැත්නම් අරමුණ සිං වෙච්ච තත්වයට අවදි වෙනවයි කියලා එකක් තියෙනවා ප්‍රමෝද වෙනවයි කියලා ලෑස්තිලා යනවයි කියලා එන්නේ ප්‍රමෝදයෙන් තමයි අපි මේ කට්ටිය ඔක්කොම මේ ලෝකයා නිදාගත්තට අපි නිදාගන්නේ අපි අවදියෙන් බලائیں එනිසාර උපයාගත්ත මේ සුන්දර தත්ත්වයේ උපයාගත්ත නික්ලේශී தත්ත්වයේ උපයාගත්ත නිර්මල தත්ත්වයේ උපයාගත්ත මේ ക്ഷේම භූමියට සමාදන් වුනේ නැත්නම් අපි ඒක ලැස්තිලා ගියේ නැත්නම් අපිට බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිජමත ඉන්න පුළුවන්, සැකේ ඉන්න පුළුවන්, අර වගේ හොයන්න පුළුවන්. ඒ තුනම මායයි කියලා හිතාගන්න. මායя අපිට කරන දේ. අපි ඒකට ගන්න ඕනේ මායත් එක්ක ගිවිසුම් ගන්න නැතුව බුදුහමනත් එක්ක ගිවිසුමක් ගහ ගන්නවා. මේ ප්‍රතිපදාව දිනුවක් මේ කෙලෙස් නැති තත්ත්වයක්. මම මේකදී හොඳට අවදියෙන් බලන ඉන්නවා. පුළුවන් නම් ප්‍රමෝද වෙන්නේ කියලා කියනවා. එතකොට කිව්ව මොකද කියන්නේ? තේරෙනවද? එහෙමයි සර්. කියුම් බෑන තේරිච්චිට කියුම් බෑන තමන්ගේ වචනේ. ඒස් ආනාපානයේ සියුම් වෙලා නොදැනෙන තත්ත්වයටපත් වුණාට පස්සේ ආපහු ඒක කොහෙද කොහෙද කියලා හොයන්නේ නැතුව ඒ සියුම් බව සියුම් බවට අනුග්‍රහ කරලා ඒකේ සිත පවත්ව ගන්න. ඒකට ප්‍රබෝධ වෙන්න. නිින්ද එන්න පුළුවන් කියලා හිතාගන්න, අවසන ගතිය එන්න පුළුවන් කියලා හිතාගන්න, සැකේ එන්න පුළුවන්. ඒ තුනම මාරපාක්ෂිකයි. ලෑස්තිලා ගිය මිනිහට එකක්වත් එන්නේ ප්‍රමෝදයක් ඕනේ. ඒ වෙනකොට ප්‍රමෝදයක් වෙනවා මම දැන් කවුරුත් නැතුව මගේ පාර හොයාගන්න දන්නවා කියලා. හැබැයි මේ නිවන නෙවෙයි. මේ නිවනට ඉස්සල්ලා අපි අපේ ආයුධ සන්නද්ධ කරන හැටි, ආයුධ ගාන හැටි, ආයුධ සියුම් කරන හැටි මේ රූප ලෝකයේ සම්බන්ධ විතරයි ඔය කතා කරන්නේ. ඊට පස්සේ තමයි අපිට ඔය අනුසාරයෙන් වේදනාව පිළිබඳ සංඥා පිළිබඳ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මෙතෙන් ගියාට බෑ. ගිහිල්ලා ඒක සමාදම් වෙන්න ඕනේ. ඒකට ප්‍රමෝද වෙන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන්න ඕනේ. ඉතින් ඒක මේ පරිණාමයේ අපි හිර වෙලා තියෙන තැන ඔය. මනුස්ස පරිණාමයේ උතරින් එහාට යන්නේ කවදාකවත්. බුදුජානකසේ කියලා තියෙනවා. නමුත් ඔය ත්‍රිපිටකයේ කිසි තැනක බණකවුව කියවෙන්නේ නැහැ. කරනකොට ඒ ගිය කෙනාට කියදැයි ඔන්න උතෙන්දි ලෑස්තිලා යන්න ප්‍රමෝද වෙන්න කොනහන් දෙපා නින්දර වැටෙන්න එපා සැක කරන්න එපා හැම වෙලාවෙම නම් කරන්න බැරි වෙයි. එක දවසක් කඩාන ගිය දවසේ තේරෙනවා ඇතුලේ ඔක්කොම අපි ළඟ ක්‍රමශාවිදි තියෙනවා කියලා. හොඳයි. සුපත්තිය. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දැනට අවුරුද්දක් පමණ කාලයක් සතිය පවත්වමි. හුස්ම රැල්ල කෙමෙන් සිහින් වී නොදැනෙන මට්ටමට බොහෝ පරයන්කවල නිරීක්ෂණය කරමි. හුස්ම රැල්ල නොදැනෙන මට්ටමට ගිය විට නාසිකාග්‍රයේ කලින් සංවේදනය වූ තැන එල්ලකොට සතිය පවත්තමි. මෙසේ කල්ගතවත්ම ෂණිකව සියුම් ශබ්දයක් සමග හුස්ම ගමන් කර කිසිම දෙයක් නොදන්නා කාලයක් පසු කර සතිය අවදි වේ. මේ සමහර පර්යංකවල 7-8 වතාවක් වේ. කාලයේ ෂනේ සිට තත්පර කිහිපයක් බව දල වශයෙන් කිව හැකිය. කොතෙකුත් උත්සාහ කළත් මේ ආරම්භ වන තැන අල්ලා ගැනීමට නොපුළුවන. අවදි වන තැන පමණක් දනි. කලින් නිරීක්ෂණය කළ තැනටම පැමිණෙන්නේ ඒත සඳහන් ශබ්දයක් හරහායි. කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේකේ හත්තර සැරයක් එක පරියන්කයක වගේ අරමුණ නැති වෙනවා ආයෙනවා. අරමුණ නැතිනෝ ආයෙනවා කියලා ලියලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක්කල් භාවනා කිරීම නිසා ලැබිච්ච අත්දැකීමක්. ඊට පස්සේ නැවත අරමුණට පැමිණෙනවයි කියලා කියන්නේ ගැස්සිලා හරි සද්දකින් නැවත අරමුණට පැමිණෙනවයි කියලා කියන්නේ ඒ ජවනිකාවේ අවධානය. නමුත් මෙයා කියන පටන් ගන්න පේන්නේ නැහැ කියලා. කොහොමද නොදෙනියාම සිදුවෙන්නේ කියලා පේන්නේ නැහැ. නමුත් නෙදෙනලක පාට ගැසිලා අවදි වෙන එක පේනවා. ඉතින් මේක මේ මේ මෙයාගේ මේ මැජික් එක මෙයාගේ මේ දෘෂ්ටි මායාව මෙයාගේ මේ කියන ඇස් බැඳුම අල්ලන්න පුළුවන් වෙන්නේ අවසාන කොටසෙන් තමයි. නැවත මතු වුණාට පස්සේ බලන්න ඒ හිත පිට යෑම හෝ නොදැනී යෑම පිළිබඳ පශ්චාත්තාපයේ තියෙනවා අපිට මැජික් එක අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙන්න බා. හත්තරේ නෙවෙයි අටතරේ නෙවෙයි 10 15 සැරේ වෙන්න දෙන්න. වෙන හැම වෙලාවෙම නැගිටිනකොට බලන්න මම අනිවාර්යයෙන්ම ඉන්නේ අරමුණටද මේ විදිහට නොදෙනී ගියා හෝ ගැසිලා අවදි වුණා කියලා පශ්චාත්තාවපයක් ආවොත් මගේ හිත පරිේශණය සුදුසු නැහැ. එනිසා මේක වෙන්න ඕනේ. එහෙම කර කර කරගෙන ඉන්නකොට තේරෙයි ඒ නොදෙනී යන්නේ ඉස්සෙල්ලා අරමුණ සියුම් වීමේ කටයුත්තක් වෙනවා. අන්නේ සියුම් වීම වෙනකොට ඉබේම ඇස්බැඳුමක් තමයි සිද්ධ මේක භාවනා කරුවත් නැතත් ප්‍රසවාසී ඉවර වෙනකොට ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා හැම කෙනාම ওই අන්ධකාරතන්ට යනවා. ඒක නොපෙන්නා ඉන්න තමයි තෘෂ්ණාව කටයුතු කරන්නේ. තෘෂ්ණාව මොනවාරි එකක් දාලා අපි මේ වෙලාවේදී අර ප්‍රසවාසී ඉවර වෙලා ආස්වාදේ පටන් ගන්න ඉස්සලා තියෙන කෑල්ල මග ආරවන. ඒක හරියට කියනවා නම් චිත්‍රපටියක් පෙන්නකොට රූප රාමු දෙකක්ම ද හැම වෙලාවෙම අන්ධකාරයක් තියෙනවා චිත්‍රපටියක. ඒක කවදාකවත් අපිට පේන්නේ ඒක තුල තමයි මේ මිනිස්සු නටන ගතිය ගන්න මේ චරණ චිත්‍රය ඇති කරන්නේ ওই හිස්තනි. ඒ හිස්තන නොදැනින්න තමයි අධ්‍යක්ෂක කටයුතු කරන්නේ. අපි බලන්න ඕනේ චිත්‍රපටිය නෙවෙයි මේ එක රාමුවක තිබුණු අත අන්ධකාරය පෙළලා උඩින් රාමුව පෙන්නකොට අපිට හිතෙනවා අත ඉස්සුණයි කියලා. අත ඉසීමක් වෙලා නැහැ අපේ මෝඩකම විතරයි ඉස්සිලා තියෙන්නේ. මේ යටිපහුවෙන රාමු දෙකක් අතර මැද යටිපහුවෙන අන්ධකාරය බලන්න බැරි තරම් තප්පරෙන් 10න් එකයි දෙන්නේ. එකපාරට එකක් වෙනවා ටක් ගාලා නැති කියලා ඊගාව එක පේන. ඉතින් අපිට පේන්නේ මේ එක දිගට අත ඉස්සෝ වගේ කියලා. ඉතින් ඒක ඒක දකින්න පන්දිස්වාංශ කියනවා කාටුන් චිත්‍රපටිය ස්ලෝ මෝෂන් දාලා බලන්න කියලා. චිත්‍රපටිය බලන්න බෑ ඒක. ඔක්කොම තියෙන ඉරි කැලි ටිකක් ඇහැට මෙහාට අනේක විතරයි. කො වේගෙන් යනකොට තමයි නිසා වැඩ කරනකොට නැවතිල්ල කරන්න කරනකොට පේනවා හැම තැනකදීම අතරමැද හිස්තනක් තියෙනවා. ඊට පස්සේ ගැස්සිලාව තියෙනවා අපි. ඒ නැවතිල්ලේ අnderින් හතරේමදි. අටතරේමදි 10 15 කරලා බලන්න මේ ගැස්සීමට පශ්චාත්තාප වෙන්නත් එපා. නැවත අරමුණට එනවන එක බොහොම හොඳයි. අන්න එදාට තේරෙයි අරමුණ එක සැරේ නැති වෙන්නේ ඒක ටික ටික ටික ටික ගෙවෙනවා. මේ දවල් මේ දවස්වල තියෙන උදේට පාන්දරට තියෙන හඳ ඉර නගින්න නගින්න නගින්න නගින්න නිලීන වෙනවා. ලීන භාවයටපත් වෙනවා. දැනුවටත් හඳ තියෙනවා. පේන්නේ නැහැ. හැබැයි බලාගෙන හිටියොත් පේනවා. ඒකෙන් තමයි රැයට දිල් තියෙන්නේ. ආන්නේ වගේ අරමුණක දිලිසෙන අවස්ථාව, සියුම් වෙන අවස්ථාව, ඊටාම සියුම් වෙන අවස්ථාව අල්ලන්න නම් නැවත මතුවෙන තැනින් අල්ලගෙන තමයි මුලට යන්න පුළුවන්. දැන් ඉන්නේ මේ වැඩපිළිවෙලේ. ඒ නිසා 20 30 වාර ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. මේක ගැන පශ්චාත්තාප නොවි. මේකට සූදානම් මනසකින් යන්න. එතකොට ඔය බලාපොරොත්තු වෙන හිත ලුහුටලා යන හැටි, ලීන භාවයටපත් වෙන හැටි, හිත අප්‍රසිද්ධියට යන හැටි, සැඟවි ගන්න හැටි දැක ගන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්ස මා මෙම භාවනා වැඩමුළුවට සහභාගී වන දෙවන අවස්ථාවයි. පරයන්ක භාවනාව නැතහොත් මම පුහුණු කළ ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් යන අවස්ථා දෙකේදීම මතු ගැටලු කීපයක් දක්වමි. ආනාපාන සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාසයේ විසිතුරු බව নিরතුරුව දැනේ. ඒ වෙතට හිත යොමු කළ විට සුසුමෙහි දිග කෙටි බව දැනේ. උණුසුම හා සිසිල දැනේ. සුසුමෙහි ඇති සියුම් ඉරියව් සියල්ලම දැනේ. උදරයේ පමණක් නොව ඉහළ උර කොටසත් පිම්බෙන හැකිලෙන බව දැනේ. මුළු සිරුරෙහිම ක්‍රියාකාරීත්වයේ එකින් එක මතුවේ. නමුත් හිටි හැටියේම අරමුණ ඉවත් වේ. බලෙන් ඇද බැඳ තබා ගැනීමෙන් නැවත යථා තත්ත්වයටපත් වේ. එවිට ඇස ඉදිරියේ විවිධ වේගවත් ආලෝක ධාරා පමණක් නොව ගහකොළ තන පිට්ටනි පවා ඇදීගෙන ගොස් සමතලා වැලිතලයක හිත රැඳී. පාළුවක් දැනේ. නමුත් හිතට සතුටකුත් දැනේ. මෙම தත්ත්වය හිතේ කාර්මුණකට ගැනීමේදී සිදුවන සාමාන්‍ය தත්ත්වයක්ද අසාර්ථකත්වයක්ද දැන ගැනීමට කැමැත්තෙමි. සක්මන් භාවනාව මා වඩාත් කැමැත්තක් දක්වන භාවනාව මෙයයි. මීට පෙර අවස්ථාවේදී මට ඇති වූ ගැටලුවක් වූයේ සක්මනේ යෙදෙන විට ආනාපාන සතියත් ඉබේම හට ගැනීමයි. ඔබ වහන්සේ එම ගැටලුව निराකරණය කරමින් එය හොඳ තත්ත්වයක් බව ප්‍රකාශ කළසේක. මේ අවස්ථාවේ මට අවබෝධ වූ කරුණම් සක්මනේ යෙදෙන විට පියවර 30ක් පමණ ඇසිපිය නොහැලා සක්මන් කිරීමට හැකියවීමයි. পায়ට මුල මැද අග ස්පර්ශයන් දැනෙන අතර වමහා දකුණ වශයෙන් ස්මරණය දැනෙන අතර ඇසිපිය නොහැලා මෙම කාර්යය කිරීමටත් හැකි බව ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කෙලිමි. මෙය සිත විසිර යාමක්ද මම සක්මනේ යෙදෙමි යන්න පමණක් දැනෙන බවද කිව යුතුය මේ දිගටම සිදුවීම භාවනාවට අවහිරයක්ද ඇසිපිය නොහෙලා එක අරමුණකට පැමිණීම નિરાසයෙන් වන සිදුවීමකි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔය අර පරියංක භාවනාවේදී නම් අරමුණු ගිලී යෑම වැරද්දක් පරාදයක් වගේ කියන රචනයකින් ඒ කියන අදහසකින් තමයි ලියලා තියෙන නිසා භාවනා කරන යනට අරමුණු ඇති වෙලාව සහ නැති වෙලාව දෙකම පේන්න ගනි. ඇත්තටම අපි බය ඇත්තටම අපිට නොහුරු ඇත්තටම අපි දැක නැති අරමුණු නැති වෙලාව. නිසා ඒකට ඇති වෙලාවට සාපේක්ෂව නැති වෙලාවට ගිහිල්ලා පුරුදු කරන්න තමයි ශ්‍රද්ධාව අපිට අවශ්‍ය කරන්නේ. ඒ තමයි අපිට සීලය අවශ්‍ය කරන්නේ. ඒක තමයි අපිට සතිය අවශ්‍ය කරන්නේ. එතකොට අපිට තේරෙයි මේ අරමුණු ඇති උනත් නැති උනත් සද්ධාව කැඩෙන්නේ නැහැ, සීලය කැඩෙන්නේ නැහැ, සතිය කැඩෙන්නේ නැහැ. ඒක ලොකු ජයග්‍රහණ ජීවිතේ. ඉතින් සක්මන් කරනකොටත් ආනාපානෙ පෙනී ගොඩක් දේවල් මේ භාවනාදී පේන කිසිම දෙයක් කරදරයකට ගන්න එපා. ඒ භාවන හැටි. නමුත් Taman ඇවිදින බව දන්න තාක්කල් බාධාවක් මොන වෙලාවකවත් බාධා වෙලා නැහැ. ඒ නිසා ඒ ආනපනෙ පේන්න පුළුවන්, රූප පේන්න පුළුවන්, සද්ද හෙන්න පුළුවන්, හිතවිලි එන්න පුළුවන්. ඒක වළක්වන්න බෑ. ඒව කරදරයකට ගන්න නැතුව Taman ඇවිදිමින් ඉන්න බව දන්නා තාක්කල් අන්තිමට මොනම කරදරයකුත් නැතුව ඇවිදින යන බව දැනගන්න පුළුවන්. අන්නේ විදිහට මේක හුරු වෙන්න අරින්ද එතකොට සතිය යම් මට්ටමට ආවට පස්සේ සතිය සුක්කානම අතර ගන්නවා. දැන් මෙතන සතියට සුක්කානම් බාර දෙන්න බැරි නොදෙන්න කැමැති දෙන්න අකමැති තත්යක් වගේ තියෙන්නේ ඇත්ත. තාම මේ කියන එක නා මෝරලා නැහැ. තව ටිකක් ඉදිරියට යන්න ආරින් ඊට පස්සේ සතියෙන් ඔක්කොම ටික කරලා දෙයි. එතකම්ම සතියෙම වඩාගෙන යන්න ඔය පේන අනිකුත් නිමිති පිළිබඳව එච්චර හිත කරදර ගන්න එපා. ගෞරවනීය සාමීන් වහන්ස මම පර්යංකයේදී මූල කර්මස්ථානයේ ලෙස හුස්ම ඉහළ පහළ යන හැටි නිරීක්ෂණය කළෙමි. ඇතුළට යන හුස්ම නාස්පුඩු දෙකේම සිසිලක් දනවමින් ඇතුළට යන බවත් ප්‍රස්වාසයේද එසේම යන්තම් උණුසුමක් ඇතුව පිටවන බවත් හඳුනා ගනිමි. ආශ්වාසයේ අවසන් වීමත් සමගම ප්‍රශ්වාසයේ සිදුවන අතර ප්‍රශ්වාසයට පසු ආශ්වාසය අතර සුළු ඉඩක්ද දුටු වෙමි. මේ දිගටම මූල කර්මස්ථානය නොමදී පවත්නා ගත හැකි විය. ඒ අතර එකවරම රිදීවන් ආලෝක ධාරා විවිධ හැඩතල වලින් ඊට පැහැදිලිව පෙනෙන්නට පටන් ගනී. මූල කර්මස්ථානයේම හිත රැඳී සිටන තාක් මේ දර්ශනය පවතී. ගෞරවනීය සාමින් වහන්ස මේ සතිය පිහිටන බවට සලකුණක්ද. අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ලෝක ශාසනික සේවා සඳහා තව තවත් ශක්තිය ලැබී වහවහ නිවන් මඟ සාක්ෂාත් වේවායි පතමි. භාවනාවෙන් ඇතිවෙන අරුණ රාශියක් තියෙනවා ආලෝක ප්‍රීති පස්සදි ගොඩක්. ඒක කවදාකවත් මූල කර්මත්තානේ බිඳගෙන යන්නේ. මූල කර්මත්තානේ ඉඳ තියලා සති ඉඳ තියලා තමයි යන්නේ. ඒක නිසා ඒව එනකොට ඒව දිගේ අතර විතර ව්‍යංජනන ව්‍යංජන බලන්න යන්න එපා. මගේ සතිය කැඩිලා නැද්ද නැත්නම් සතියට මුල් වෙච්ච අරමුණත් එක්ක ගනුදෙනුව සුවද භාවය මූණට මූණ දාලා ඉන්න ගතිය තියෙනවද කියලා බලන්න ගියොත් ඔය මොන දෙයක් ආවත් බාධා නොකරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය එන දේවල් එකේ කතන්දර ගොතලා අපි පාරෙන් පිට ඇදලා දාන උතර සතිය කැඩෙනවා. අරමුණේ හිත පිට යනවා. ඒ නිසා යෝගාවචරය සරල ක්‍රමී ගන්න නිතර තමන්ගේ අරමුණ පේන තෙක් හර්මානේ තතිය වැඩෙන මානේ තියෙන තාක්කල් ওই පේන දේවල් දිගේ එච්චර හිත කරදර ගන්න නැතුව අනේක තමයි ලේසි අවස්ථානුකූලව දෙන්න පුළුවන් උත්තරේ. ගරුතර ස්වාමින් වහන්සේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන්වෙන්ම හඳුනාගත්ෙමි. අනතුරුව මම මාගේ සිරුරෙන් බැහැරව මා දෙස බලන්නට විය. පරිසරයට අයත් තවත් හුස්ම ගන්නා එක් ජීවියෙක් පමණක් බව අවබෝධ විය. පසුව මාගේ රූපය දියපිරි විලකින් එබී බලන සෙලවෙන ඡායාවක්සේ දුටුවෙමි. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ අමතක විය. විවිධ ශබ්ද නිසා එයින් ඊතා ඉක්මනින් බැහැර විය. නැවත ආශ්වාසය වෙත ගැනීම අසීරු විය. එච්චර. ඒ වුණාට කමක් නැහැ. තමන් ආයත ආනපානේ පැනිච්ච වෙලාවක් ආවොත් ආධුනික යෝගයේ පටන් ගන්න. එහෙම ආශ්වාස ප්‍රශ්වාසය නැහැ කියලා සැකයක් මොනවාට තියෙනවා නම් තමයි වාඩි වෙලා ඉන්න කය ඊ ගාවට තියෙන පදනම වශයෙන් සලකන්නේ සැකදුරු කිරීම සඳහා. ඒ නිසා ඒ වෙලාවට මම ඉන්නවා කියන එක නැත්නම් වාඩි වෙලා ඉන්න එක බැලීමේ භාවනායේ ගැල්ම ඛණ්ඩව පවත්වන්න පුළුවන් සැකේ දුරු කරගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදෙන මාහට හුස්ම රැල්ලේ ඇතිවීම නැතිවීම අත්විඳිය නොහැකි නමුත් උදරයේ පිම්බීම හා හැකිලිම මූල කර්මස්ථානයේ ලෙස යොදා ගනිමින් භාවනාවේ යෙදෙමි. උදරයේ පිම්බීම හැකිලිම පිම්බීම් හැකිලීම් 10ක් පමණ වන විට මගේ සිත ඒ දෙසට උදරයේ වෙතට හොඳින් ඒකාග්‍ර වන අතර ඉන්පසු කිසිදු අත්දැකීමක් නොමැතිව භාවනාවෙහි යෙදිය හැක. එනම් උදරයේ පිම්බීම හැකිලීම හෝ නොදැනේ. මෙම தත්ත්වය ඊට දීර්ඝ කාලයක් තිස්සේ අත්දකින මාහට ඕනෑම කලබලකාරී ස්ථානයකදී වුවද හොඳින් සතිය පිහිටවීම මගින් මෙසේ හිස්තැනට අවතීර්ණ විය හැකිය. මෙසේ පරයන්ක භාවනාවේ යෙදෙන මාහට හිස්තැනටපත් වී ටික වේලාවකින් ඇතම් අවස්ථාවේදී ශරීරයේ ඇතිවන සියුම් වේදනා දැනෙන අතර එම වේදනාව ඔස්සේ දිගින් දිගට බලාගෙන සිටීමෙන් එවි එය ගෙවි යන ආකාරයත් දැනෙන අතර ඉන්පසු එම වේදනාවෙන් අත්මිදියද හැකිවේ. මෙසේ පර්යංකයේ පැයකට ආසන්න කාලයක් සිටිය හැකි අතර සිතුවිලි ඊටමත් අඩුවෙන් පැමිණේ. නමුත් එසේ සිතුවිලි පැමිණෙන අවස්ථාවලදී ඇතැම් සිතුවිලි වල ඇතිවීම මෙන්ම ඒ පැමිණෙන ආකාරය අවබෝධ කර ගැනීමට අවස්ථාවක් ලැබේ. මෙම தත්ත්වය ඔස්සේ ඉදිරියටත් භාවනා කිරීම උචිත වන්නේද? එසේ සුදුසු වන්නේ නම් මින්පසු ඉදිරි පියවර ලෙස මා විසින් පර්යංක භාවනාවේදී කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. ඔය රචනයේ පටන් ගන්න තියෙන්නේ කොහෙද උන තියානපානයක් අරගෙන ආරවුලකින්. මේ වෙනදී ප්‍රකාශ කිරීම පමණ නම් විපස්සනාව මට ආනාපානෙන් පිම්බීම ඇතිවීම නැතිවීම පේන්නේ නැහැ කියන දේවල් වලට වාක්‍ය යොදන්න එපා පෑන නාස්ති කරන්න එපා කොළ නාස්ති කරන්න එපා කාලේ නාස්ති කරන්න එපා පේන දේ කියන්නේ ඒ අරමුණක් අරගෙන ඒක ගෙවෙනකම් භාවනා කරපු මනුස්සයාට ඊගාට එන ඕනම දෙයක් අරමුණු කරන්න නැත්තම් අරමුණක් වශයෙන් සතියට ගොදුරක් වශයෙන් ගන්න ඊට පස්සේ සතිය විසින්ම භාවනා ගෙනියයි මොනම දෙයක්වත් දාන්න ඕනේ මොනම දෙයක් දැනගට තියෙන්න ඕනෙත් නැහැ ඒක නිසා ඔය නොපෙනෙන දේවල් කතා කරන්න හෝ එහෙම නැත්නම් මේ පේන දේවල් ප්‍රශ්න කරන්න ගත්තොත් විතරයි කමටහන් සුද්ධ කරන්න ඕනේ පේන දේ මොනවද කියලා වාර්තා කරන්න එතකොට බොහොම සරල වැඩක් තියෙන්නේ ආරවුලක් නැහැ ඒ නිසා මේ ආරම්භයේදී ආනාපානේ පටලවා ගැනීම සහ පස්සේ භාවනාදි මත වෙන අරමුණුත් එක්ක උරුට්ටු වෙන්නේ නැතුව ඒ දෙක සුද්ධ කරගත්තොත් භාවනා දිගෙම ඉබේට ස්වභාවයෙන් ඉදිරියට යන්න තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස ආදුණේකෙක් වෙමි. ප්‍රථම වතාවට සක්මනෙහි යෙදුණෙමි. උපදේශ පරිදි වම දකුණ වශයෙන් සිත යෙදවීමට හැකි වූයේ ලැප්ස් 3-4ක් පමණි. මේ යන විට යම් ප්‍රබෝධ ප්‍රමෝදයකින් සිත බිඳී යයි. මෙය මෙසේ කරගෙන යන විට හරියාවිද නැතහොත් වෙනසක් කළ යුතුයද? පරයන්කය කෙසේවත් කළ නොහැකි විය. සක්මනෙහි ඇති වූ වෙහෙස වීමක්ද කියා සිටේ. ඔබ වහන්සේට බුදු බව ලැබේවා. තවත් වෙහෙස ලැබේවා කියලා කියන්නේ. ඉතින් පරයන්කේ කොච්චර වෙලා වාඩිලා ඉන්න පුළුවන් නැත්නම් මම දැන් ඇවිදිනව නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එක වගේ දෙයක් දැක ගන්න පුළුවන් වුණාද කියලා ලියන්න තරම්වත් බැරි ඒ කියන්නේ පරියන්ක පිළිබඳ පශ්චාත්තාවයක් තියෙනවා. සක්මන් කරනකොටත් ওই විදිහට ටික දවසක් යන්න ඕනේ මේක හුරු වෙන්න. නිදි පොළට ගියාම ඇඳේ නිින්ද යන්න නිදි පොළ හුරු වෙන්න එපායි. ඉතින් ඒ නිසා එතකන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. අවිජිනකොට අවිජින බව දැනගෙන කොච්චර වෙලා කරන්න පුළුවන්ද ඒකේ පොඩි වර්ධනයක් හරි දියුණුවක් තියෙනවා නම් අන්නේ පුංචි දෙකෙන් සතුට වෙන බණස අවශ්‍යයි. ඒක සඳහායි මම මේ කතා කරන්නේ. එන්නේ සද්ධාවෙන් කරගෙන යන්න ඔය ප්‍රශ්න විසඳෙයි බොහොම ඉක්මනට. ගරු ස්වාමින්වහන්සේ මම සක්මන් භාවනාවේදී පටන් ගැනීම වම දකුණ මෙනෙහි කරමි. ඉන්පසු ඔසවනවා, යවනවා, තබනවා යන්න මෙනෙහි කරමි. කමඨහන් උපදෙස්වල එහි මුලැමැද අග මෙනෙහි කළ යුතු බව දක්වා තිබේ. ඒ එසේ මෙනෙහි කරන්නේ කෙසේදයි පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔය දැන්ට යනකොට දැන්ට කරන ප්‍රමාණයේ තියෙන විස්තරය තුල් කෙරුවා නම් දැනට අත්දකින්න දේ ඇතුල් කෙරුවනම් රචනයේට ඒ අනුව දෙන්න පුළුවන් මුලැමැදාක බලන්නේ කොහොමද කියලා. මුලැමැදාක බැලීම් පිළිබඳ හිත වෙහෙත කණ්ඩ එපා. ওই විදිහට දිගට කරගෙන යන්න. එතකොට වැටහෙන දේ දැනට කරගෙන යනකොට වැටහෙන දේ සහිතව නැවත නැවත කමටහන් වාර්තා ලියන්න. එතකොට අවස්ථාව වෙනකොට මට පුළුවන් වෙයි. මුලැමැදාක බලන හැටි අදාළ නම් අදාළ දේට උපදෙස් දෙන්න. දැන් මේ යන විදිහටම ගිහිල්ලා පුළුවන් තරම් වාර්තාව පුරවන්න අත්දැකීම් වලින් එතකොට ඉබේම භාවනා ඍජු වෙන්න ඉඩ තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරද්දී පායට දැනෙන වැලිවල ඝන බවද ඝන බව හා සිනිඳු බව අනුව එනම් වරකට පාවලට සිනිඳු වැල්ලත් ඒත් සමගම ඝන වැල්ලත් මුල් කරගෙන වෙනස් වීම හේවත් අනිත්‍ය බව සලකා ගතිමි. මුල් වතාවට මෙසේ සලකා ගැනීම උචිත වේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගේ පානවද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය අර කරගෙන කරගෙන යනකොට විවිධ අත්දැකීම් එනකොට ඒක එයි. Tamanne තියෙන්නේ ගරෝසුවල්ලයි රිජුම්මල්ලයි කියලා එකක්වත් තෝරන්න යන්න එපා. මතුවෙන මතුවෙට කරගෙන යන්න. එතකොට ගරෝසු සියුම් බව හරහා වගේම තවත් ගොඩක් උපමාන හරහා විනස් වෙන බව අනිත්‍ය භාවය වැටෙන්න පුළුවන්. ඒක බාධාවට කරගන්න නැතුව ගියොත් ඕක තහවුරු වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වැඩිවීමට ප්‍රථම සිදු කළ යුතු පූරාකෘත්‍ය පිළිබඳව පැහැදිලි කර දීමක් බලාපොරොත්තු වෙමි. සක්මන් කරන්න. ඒක තමයි පූරාකෘත්‍ය. අනෙක් ප්‍රශ්න තුන ගරුතර ස්වාමින් වහන්ස භාවනාවේදී කුමන හෝ ආනාපාන මෛත්‍රී වශයෙන් දැස් පියාගෙන අඳුරට net යොමු කළ විට සියුම් එලියක් දිස්වේ. එය එක් එක් පුද්ගලයාට විවිධ වර්ණයන්ගෙන් පෙනේ. එහි ඇති විශේෂත්වය පෙන්වා දෙන්න. ඒ යෝගියාට කෙසේ බලපෑම් කරන්නේ දැයි පහදා දෙන්න. තමන්ගේ අදාළ එකක් නෙවෙයි මේ අල්ලපු gedara ප්‍රශ්න විසඳලා දෙන්නේ. ඒ නිසා තමන්ට වෙන දේ කියන්න මේ යෝගියාට වෙන දෙයි, අරයට වෙන දෙයි, මෙයාට වෙන දෙයි. මේ gedara මේ භාවනා කරන කට්ටිය, gedara වල ඉන්න කට්ටිය කමටහම මේ ඉන්න කට්ටියකින් සුද්ධ කරන්න බෑ. තමන් දද්දාගෙන දෙය කියනවනම් එහෙනම් ගැළපෙනව නැත්තම් මේක අදාළ නැති ප්‍රශ්නයි. තව එකක් ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේ එක් යෝගාවචරයෙකුට තමාට ගැළපෙන්නේ සමත භාවනාවද විදර්ශනා භාවනාද යන්න තෝරාගත යුත්තේ කෙසේද? එය ප්‍රගුණ කරගත යුත්තේ කෙසේද? මූලික කමටහන් ටික බලලා කරලා බලන්න වතුරට බැසලා පස්සේ පස්සේ ඉලිප්පෙනවා නැද්ද කියලා කීයක්ද? ගොඩ ඉඳලා අමාරුයි. ගරුතර ස්වාමින් වහන්සේ භාවනාවට යොමු වන යෝගීන්ට සම්මා දිට්ඨිය යන්න උපදවාගත යුතුමද පහදා දෙන්න. බලමු බණ බණ අහනකොට දවස් 3-4ක් විතර යනකොට ඒ ඉඩ තියලා තියෙමු. එච්චර ගහන්න වටින්නේ නැහැ මේ ප්‍රශ්නෙට. මොකද දැන්වත් අඩු ගන්න මිත්‍යා දිට්ඨිය තියෙනවා කියලා දන්නවනම් ඒකත් ලොකු සම්මා දිට්ඨියක්. ඒ කියන්නේ එච්චර ප්‍රශ්න. ප්‍රශ්නවල නිමාව. ඔව් අපිට මේට වැඩිය හැට යන්න බෑ මොකද අපි බලාපොරොත්තු වෙලාට වැඩිය පැයකට වැඩිය මේ කාලසටහනේ සාකච්ඡාවට ගිහිලා තිනවා අපිට හම්බෙලා තින විනාඩි 40ක් විතර කාලේ සක්මන් භාවනාවට ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා පළවෙනි ධර්ම සාකච්ඡාවේ මෙතනින්ලා විනාඩි 40 40ක පරියන්ක සක්මනකින් පස්සේ අපි නැවත රැස් වෙනවා සාමූහික භාවනාවට gediy ගැවුවට පස්සේ ඒ මතක් කිරීමත් එක්කම සාකච්ඡා නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි